යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තී සදා පූජනීය අපේ පින්වත් රාහුල ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ හැම දිනම අද දවසේදී මේ මොහොතේදී සූදානම් වෙන්නේ අපි ලැබපු මනුස්ස ජීවිතයේ හිස්නු වෙන ඉතාමත්ම වටිනා අවස්ථාවක් කට මුහුණ දෙන්න ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්න හදන්නේ විශේෂයෙන්ම <clears throat> අද දවසේදී මම වෙනද වගේ ගොඩාක් දුක ගැන වගේ කියලා දෙන්නේ නැහැ. මොකද කියලා දෙන්න අත්‍යවශ්‍ය වටිනා කාරණා රාශියක් තියෙනවා ඒකට කාල වේලාව මදි වෙන නිසා. නමුත් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අද මෙල්බන් අභිධර්ම පන්තිය වෙලාවේදී මම තමයි අදහස් කළේ මේ වගේ මේ ඊ타මත් වටිනා නිවන පිළිබඳව පවතින වටිනා කරුණු ටිකක් තියෙනවා මේ පිළිබඳව පින්වතුන්ව දැනුවත් කිරීම හරීම වටිනවා කියලා. මොකද අභිධර්මයේ ඉගෙන ගැනීම තුලිනුත් අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතයේ මේ දුක්සහගත සසර ගමන නිමා කරගන්නට නැත්නම් නිවන් අවබෝධ කරගන්නට. ඒ නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය කරුණු කාරණා තමයි අපි මේ අභිධර්මයේ තුලනොත් ඉගෙන ගන්නට හදන්නේ. ඉතින් හරියටම ධර්මය ඉගෙන ගත්තාම නියම විදිහට ලෝකෝත්තර දර්ශනය කැටිවෙච්ච ඒ ධර්මය ඉගෙන ගත්තාම අභිධර්මයේ තියෙන කාරණා ටික ඒ තුල අන්තර්ගත වෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළාම මාර්ගඵල ලැබෙනවා. එතකොට ඒ තුල අභිධර්මයේ ඉබේම අන්තර්ගත වෙනවා. එහෙම හරියට ලෝකෝත්තර මට්ටමේ ඥාන දර්ශනය උපදින විදිහට ධර්මය අහගන්න ක්‍රමයක් තියෙනවා. අමුතුවෙන් අභිධර්මය කියලා එකක් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. නමුත් ලෝකයේ මාර්ගය නැති වෙච්ච යුගයක ඒ මාර්ගය නැත්තම් මාර්ගඵල අධිගමයන් අධිගම ශාසනය අතුරුදහන් වෙච්ච යුගයක ඒ අධිගම ශාසනය අතුරුදහන් වෙලා තියෙන එක ආපහු මතු කර ගැනීම සඳහා අභිධර්මයේ ගවේෂණය කිරීමෙන් ඉගෙන ගැනීමෙන් තමයි කරගන්න පුළුවන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම අභිධර්මයේ ගවේෂණය කළා ඒ තුලින් ලැබෙන අවබෝධයෙන් ලෝකෝත්තර ඥාන දර්ශනය ඇති කරගෙන යම් ධර්ම දේශනාවක් කළොත් දේශනාව තුළ ඉබේම අන්තර්ගත වෙනවා අභිධර්මය. මොකද අපි දන්නවා ත්‍රිපිටකය අධිශීල අධිචිත්ත අධිපඤ්ඤා කියන ත්‍රිශික්ෂාවන්ට බෙදෙනවා. විනය පිටකයේ තියෙන්නේ අධිශීල සූත්‍ර පිටකයේ අධිචිත්ත එතකොට අභිධර්ම පිටකයේ අධිපඤ්ඤා විශේෂයෙන්ම මාර්ගඵල මට්ටමේ නුවණකට හසු වෙන්නේ අභිධර්මයේ තියෙන කාරණා තමයි අභිධර්මයේ තියෙන කරුණු කාරණා ඉගෙන ගත්තාම ලැබෙන්නේ මාර්ගඵල මට්ටමේ ඥාන දර්ශනය තමයි ඒ නිසා භාවනා අභිධර්ම පන්තියෙන් චුට්ටක බැහැර කියලා හිතන්නට එපා ඒ තුලින් ලැබෙන නුවණම නොඅඩුව අද මේ දේශනාව තුලනොත් ලැබෙනවා. විශේෂම අද දවසේදී පැහැදිලි කරන්න හදන්නේ අපි හැමදෙනාම අනන්ත සංසාර ගොඩක් දුක් විඳපු අය මේ ජීවිතෙත් අපි හැම මොහොතකම හැම කෙනෙක්ගේම බලාපොරොත්තු අනේ මේ දුක්සහගත සසරෙන් කොහොම හරි එතර වෙන්න තියෙනවා නම් හොඳයිනේ එතර වෙන්න ඕනේ කියලා නිවන් දකින්න ඕනෙමයි කියන අදහසින් අපි කටයුතු කරන්නේ. එතකොට විශේෂයෙන්ම අද මගේ මාතෘකාව තමයි නැත්තම් අද මම උත්සාහවත් වෙනවා නිවන කියන්නේ මොකක්ද? ඒක තියෙන්නේ කොහෙද? එතකොට නැත්තම් කොතනද නිවන කියලා කියන්නේ? ඒ නිවනට යන මාවත මොකක්ද කියන මෙන්න මේ ටිකම තමයි අද දවසේදී පැහැදිලි කරලා දෙන්න මම උත්සාහවත් වෙන්නේ. එතකොට මෙතනදී අපි හොඳට බලන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ දිහා මොකද අද දවසේදී නිවන කියනකොට අපි එක එක්කෙනාටත් එක එක විදිහේ අදහස් තියෙනවා ඒ කියන්නේ ශුන්‍යතාවයක් කිසිම දෙයක් නැතිකමක් හිස්කමක් මෙන්න මේ වගේ එහෙම නැත්නම් අද කෙලස් නැති කළා මත්තු උපදින්න තියෙන දේ නූපදවන ස්වභාවයටපත් කරනවා අනාගතයේ මරණයෙන් පස්සේ කොතනක හරි උපදින්න තියෙනවනම් ඒ නූපන්න ස්වභාවය නූපදවනවා වගේ අර්ථ තියෙන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ නිවන ගැන තියෙන ධර්මතා ටික මොනවද කියලා අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා බලමු. නිවන කියන එක අන්තර්ගත වෙලා තියෙන්නේ කොහේද? අපි කියමුකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවන ගත්තාම පින්වතුනි අසංකතකම නැත්තම් ප්‍රත්‍යයන්ගෙන් හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවුණු ස්වභාවය මේ අසංකත ස්වභාවයේ නිවන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද ධම්මායතන පරියාපන්නයි නිවන කියන එක ධම්මායත ධම්මායතන පරියාපන්න ධර්මයක් එතකොට ධම්මායතනය සංකතද වෙනවා අසංකතද වෙනවා එතකොට ඇයි මේ ධම්මායතනය පරියාපන්නයි කියන කාරණාව මතක් කළේ එතකොට අපි දන්නවා ධම්මායතනය පරියාපන්නයි කියනකොට මනායතනය ධම්මායතනය කියලා අපි කතා කරනවානේ නේ. එතකොට නිවන ධම්මායතනය පරියාපන්නයි. ඒ කියන්නේ අසංකත ධාතු ස්වභාවය. මේකෙන් ගොඩාක්ම ලොකු ප්‍රශ්නයක් නේද ලැහෙනවා. ඒ කියන්නේ මේ කාරණා. ඒ කියන්නේ බහැර කිසිම අරමුණක් නැති ශුන්්‍යතාවයක් නිමිති මුකුත් නැති අනිමිත්තකමක් වගේ දෙයක් අරමුණු කිරීම නෙමෙයි මේ නිවන කියලා කියන්නේ කියන කාරණාව කියනවා. ඒතකොට ධම්මායතන පරියාපන්න ධර්මයක් නම් ඒකෙන් පෙන්වනවා මොකද්ද මේ සංස්කාරයන්ගේ සංසිඳීමක් කියන එක. මම අද දේශනාවේදී මාතෘකාවසෙන් තිබුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ මම මේ යම් මේ සබ්බ සියලු සංස්කාරයන්ගේ සමතයක් කියනවා මේක සාන්තයි ප්‍රණීතයි. සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ සියලු උපදින්ගේ අත්හැරීමක් තියෙනවා නම් තණ්හාවගේ ක්ෂය බවක් විරාගයක් විරාගයෙන් වූ නිරෝධයක් තියෙනවා නම් මෙන්න මේ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හරි. එතකොට මෙන්න මේ සූත්‍රය පොඩ්ඩක් බලන්න යත් ආපෝච පඨවි තේජෝ වායෝන ගාදති එත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභහ සුභං එත්ත නාමංච රූපංච අසේසං උපුරුජ්ජති. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද්ද? විඥානං අනිදස්සනං අනන්තං සබතෝ පබං. විඥානං අනිදස්සනං විඥානං කියලා කිව්වෙ මොකේදද? ආයතන විඥානං කියන එකෙන් අදහස් කරුවේ නිවනට. මේක වර්ධව ගන්න එපා. මේක මම ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම් කෙනෙකුට එහෙනම් හිත තමයි නිවන කියන්නේ කියලා ගනි. එතකොට හිත කියන්නේ සංකත දෙයක්. නමුත් මෙතෙන්දී විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. එතකොට කුමන විඥානයේද? අනන්තෝ සබ්බතෝ පබං. සියලු දෙයින් බිඳුණු අනන්ත වූ විඥානය. ඒ විඥානයේ ඒ සිතේ ඒ සිතට නෑ මොනවද? එත්ත ආපෝච්ච පඨවි තේජෝ වායෝ නගාදති. එතන පඨවි ආපෝ තේජෝ වායෝ බැසගෙන සිටින්නේ නැහැ. එත් දීගංච රස්සංච අනුන් තුලං සුභ සුභං දිග රවුම් හතරස් අටස් ඒ වගේම සියුම් රළු සුභ අසුභ ඒ කිසිම දෙයක් නැහැ. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. එහි නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. මෙන්න මේක තමයි නිවන කියලා වෙන්නේ. එතකොට ඒ විඥාණය ලෝකයට දකින්න බෑ. මොකක්ද? අනන්තෝ සබ්බතෝපබං සියලු දෙයින්ම විදුණු. සියලු දෙයින්ම බිඳුණු ඒ සිත ලෝකයට දකින්න බෑ ඒ සිත නැත්තම් ඒ නිවනේ පට ව්‍යාපෝ තේජෝ වායෝ නැහැ ඒ වගේම දිගරවුම් කුඩා මහත් ඒ වගේම සුභාසුභ කිසිවක් නැහැ එත්තනාමංච රූපජසේ සමුපරජති නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඊට පස්සේ දැන් මේ පෙන්නේ මොකේද විඥානං අනිදසනං කියලා ඒ විඥානය නැත්නම් ඒ නිවන කියන ධර්මතාවය තමයි උත්පෙන්නේ. ඊට පස්සේ විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඒ විඥානයගේ නිරෝධයෙන් ඒ ධර්මතාවද නිරුද්ධ වෙනවා කියලා අනුපදිශේෂ නිර්වාණ ධාතුවක් පැනෙවුවා. දැන් මෙතන මේ ගාථාව තුළ සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියන ධර්මතා දෙකක් අඩංගු වෙනවා. පළවෙනි එක පෙන්වනවා මොකද්ද? විඥාන විඥානං අනිදස්සනං අනන්තෝ සබ්බතෝ පබං සියලු දෙයින්ම බිඳුනේ ඒ විඥාණයට නිදර්ශනයක් දෙන්න බෑ. ඒ සිතට මෙන්න මෙහෙමයි කියලා නිදර්ශනයක් දෙන්න බෑ නැත්තම් දකින්න බෑ. මොකද්ද ඒ ඒ සිතේ ඒ සිතට ඒ සිතේ දිග රවුම් කුඩා මහත් සුභ අසුභ සියල්ලම නිරුද්ධ වෙලා. නාම රූප දෙකත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. මෙන්න මේක තමයි සෝපදේශේෂ නිබ්බාන කියන ධර්මතාවය තථාගතයන් වහන්සේ විස්තර කළේ. ඊට පස්සේ විඥානස උපරම එතකොට විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඒ විඥානයගේ නිරෝධයෙන් ඒ ධර්මතාවද නිරුද්ධ වෙනවා. ඒ සියල්ලද නිරුද්ධ වෙලා යනවා කියලා අනුපදිසිත පරිනිර්වාණය දේශනා කළා. හරි. අපි දැන් මෙන්න මේ ටික පොඩ්ඩක් හොඳට බලමු. ලෝකේ කියනකොට ලෝකයේ තුල තියෙනවා පින්වතුනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචක පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා. ඒ වගේම ඒ ආරම්භය යම් චන්දරාගයක් තියෙනවනම් ඒක නැවත නැවත දුක ඇති කරන හේතුව එතකොට මේ සෝපදිශස නිබ්බාන කියන තැන බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ආකාරය දිහා බැලුවාම එතකොට මේ ලෝකේ තියෙන කිසිම ධර්මතාවයක් හම්බ නොවුණු තැනක් තමයි මේ ලෝකෝත්තර කියන එක නිවන කියන සිද්ධිය. එතනදී අපි මෙන්න මෙහෙම ගත්තොත් මොකද්ද මේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං අනන්ත වූ සබ්බතෝ පබං සියල්ලංගෙම බිඳුම මම මාත්‍රකාවේදී පෙන්වන්නේ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාරයෙන් සංසිඳීමක් තියෙනවා නම් සියලු සංස්කාරයන්ගේ සමතයක් තියෙනවා නම් ඒක සන්තය ඒක ප්‍රණිතයි එතකොට ඒ සංස්කාරයන්ගේ සංසිඳීමක් ඕනේ නේ අපි ඒ සංස්කාරයන්ගේ සංසිඳීම තමයි මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ සෝපදේශ නිබ්බාන කියලා අදහස් කළේ. අපි පොඩ්ඩක් සංස්කාරයන් අර්ථ දක්වගෙන ඉමු. අපි කියමු අපිට ඇහෙන් රූප පේනනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ දන්නවා. දිවෙන් රස විඳිනවා. කයෙන් ස්පර්ශ ස්පර්ශ කරනවා. හිතෙන් ධර්මාරමණය සිහි කරගන්නවා. ඒ රූප බලනකොට අපිට බලන්න මේ බලන අපි ඉන්න ලෝකේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් කියන ද්‍රව්‍ය කාරණා හම්බ වෙනවා. හොඳට බලන්න මේවා හම්බ වෙන්නේ අපිට රූපයක් හම්බ වුණොත් නේ. ඉඩමක් කියන්නේ රූපයක්. ගෙයක් කියන්නේ රූපයක්. මුදල් කියන්නේ රූපයක්. රත්තරන් රිදී එතකොට වාහනයක් මේවා රූප. එතකොට ගෙවල් දොරවල් රන් රිදී මුතු මැණික් කියලා මෙන්න මේ වගේ දේවල් වලට සංස්කාර නැමැති කියනවා. ඊට පස්සේ මේ අපි රූප පරිහරණය කරනකොට අපිට හම්බ වෙන දුව, පුතා, අම්මා, තාත්තා, නංගි, මල්ලි, අයියා, අක්කා, යාළුවා, ඒලිය, මම, මගේ අත, පය, කකුල, මූණ කියලා හම්බ වෙනවා සවිඥානික අවිඥානික වස්තු එතකොට ඒව හම්බ වෙන්නේ රූප හම්බ වෙන කෙනෙකුටනේ. මොකද දුව කියන්නේ රූපයක්, පුතා කියන්නේ රූපයක්. හරි. ඊට පස්සේ ඔකට කියනවා ඔය වගේ විස්තර ටිකට තමයි භව මේ ditthාසෝ කියලා කියන්නේ. ඊට පස්සේ අපිට මේ ලෝකයේ හම්බ වෙනවා ඉර, හඳ, ගස්, ගල්, තාරකා, ඇල, දොළ, ගංගා, එතකොට කඳු ඇති මේ දේවල් හම්බ වෙන රූප හම්බ වෙන කෙනෙකුට. එතකොට මෙන්න මේ දේවල් තමයි ලෝකේ කියලා කියන්නේ. ඔන්න ඔය ලෝකයට විඥානං අනිදස්සනං කියලා කිව්වේ මෙන්න මේ සියලු සංස්කාර සංසිඳිච්ච තැනක්. මේ සියලු සංස්කාරයන් දකින්නට නැහැ ඔන්න ඔය නිවනේ. මොකද ඒ හින්දා මේ ලෝකයේ කියලා ලෝකයක් පනවන්න පුළුවන් කිසිම තැනක් නැහැ. ඔය සංස්කාර ඔය කතා කරන නිමිති හම්බ වෙනවා අපිට රූපය පරිහරණය කරන වේදනාව පරිහරණය කරන සංඥාව පරිහරණය කරන සංකාරය පරිහරණය කරන විඥානය පරිහරණය කරන කෙනෙකුට විශේෂයෙන් මේ නාම රූප දෙක පරිහරණය කරන කෙනෙකුට ඔන්න ඉස්සෙල්ලාම කතා කළ සීල නිමිති ටික හම්බ වෙනවා. එතකොට මිනිස්සුව හම්බ වෙනවා, දෙවියෝ හම්බ වෙනවා, බ්‍රහ්මයෝ හම්බ වෙනවා, പ്രേතයෝ, අසුරයෝ, නිරිතිරිසම් මේ ඔක්කොම ටික හම්බ වෙනවා. එතකොට මෙන්න මේ ඒතං සන්තං ඒතං පනිතං සබ්බ සංකාර සමතු කියලා මෙන්න මේ සියලු සංස්කාර ධර්මයෝ යම් කිසි කෙනෙකුගේ సంతානේ සංසිඳුණා නම් සංසිඳිලා නම් එහෙම දේවල් නැහැ. එහෙම දේවල් නැති තැනක් තියෙනවා. එතකොට ඒකෙදි එතකොට සුභාසුභ දිග රවුම් පුඩා මහත් මොකුත් නැහැ. නාම රූප දෙකේ Nirodhe මෙන්න මේ ධර්මතා ටික ඔක්කොම සාක්ෂාත් කරන්න පුළුවන්. එත්ත නාමංච රූපංච අශේෂං උපරොජ්ජති. මේ නාම රූප දෙකේ Nirodhen උno ඉස්සෙල්ලා කිව්ව ඔක්කොම ටික අයින් කරන්න පුළුවන්. එතකොට පිරිසිදු සිත විතරක් ඉතුරු වෙනවා. විඥානය විතරක් ඉතුරු වෙනවා. ඒ විඥාණයට නෙමෙයි නිවන කියලා කිව්වේ හැබැයි ඈ. මොකේදද ඒ සිත තමයි සෝපදිශේෂ නිබ්බාන කියන්නේ උපදිශේෂයක් තියෙනවා මේ සිතක් තියෙනවා පැවැත්මක් තියෙනවා හැබැයි ඒ පැවැත්ම තුල අන්න අර සංස්කාර සියල්ලම සංසිඳිච්ච කමක් තියෙනවා ඒ ස්කන්ධයන්ගේ ඒ සංස්කාරයන්ගේ නොහට ගන්න ස්වභාවයක් නූපදින ස්වභාවයක් කෙනෙකුගේ సంతානේ හැදිලා තියෙන එකට අන්නේ සකස් නොවුණු කමට තමයි අසංකතකම කියලා කිව්වේ මොකද මේ විඥාණයෙන් තමයි ඒ අසංකතකම දකින්න වෙන්නේ. මෙහෙම විඥානයක් සිතක් පරිහරණය කරනකොට ඒ සිත පරිහරණය කරන මානසික මට්ටමට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා කාම වස්තු කිසිම දෙයක් හම්බ වෙන්නේ ඊගාවට දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි ගෑනු මිනිස්සු බාල මහලු මම මගේ ඇහැ කන දිව නාසය ශරීරය අත්පය මේ වගේ සවිඥානික ආධ්‍යාත්මික බාහිර ආත්ම සංඥාවෙන් අසුරු කරන්න පුළුවන් කිසිම ධර්මයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ සිතට ඉර හඳ ගස් ගල් තාරකා එතකොට මේ කිසිම දෙයක් හම්බ වෙන්නේ අන්න ඒ නොහට ගන්න ඒ ධර්මය කොච්චර නිරුද්ධ වෙලද කියනවනම් ඒව ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා අනුත්පාද ස්වභාවයකට ඒ ධර්මය මතු නොහට ගන්න නූපදින ස්වභාවයට පත් කරලා තියෙනවා. නොහට ගන්න නූපදින ස්වභාවයට මේ සංතානය පත් වෙලා තියෙනවා. හැබැයි ඒ එතන ඒ සිතක පැවැත්මක් වෙනවා. ඒ සිතද විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඒ සිතේ ඒ නිරුද්ධ වීමෙන් එතන තියෙන ධර්මතාව ටිකත් නිරුද්ධ වෙනවා. ඔන්නෝක තමයි නිවන කියලා කිව්වේ. නිවන කියලා කිව්වේ මොකද්ද? අපි ජීවත් වෙද්දිම කෙනෙක් ජීවත් වෙද්දිම මෙන්න මේ සියලු සංස්කාරයන් ධර්මයන්ගෙන් ඒ సంతානේ සම්පූර්ණ මිදුණා නම් මේ ඔක්කොම ටික තියෙන්නේ පින්වතුනි ආශ්‍රව කියන ධර්මතාවයක් මත අපි ඒක ඉස්සරහට බලමු. ආශ්‍රව කියන ධර්මතාවයක් මත. එතකොට රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලෝකයේම ඉන්නවා මේ ලෝකයාගෙන්ම මිදිලා ওই ලෝකේ සියලු සංස්කාරයන් සංසිඳිච්ච මනසකින්. අන්නේ රහතන් වහන්සේගේ සිතට තමයි විඥානං අනිදස්සනං කියලා පෙන්වන්නේ. ඒ ඒ සිතට නිදර්ශනයක් දෙන්න බෑ දකින්න බෑ කියලා කිව්වේ. හැබැයි හොඳට මතක තියාගන්නට ඕනේ විඥාණයට නිවන කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ ඒ නාම රූප දෙකේ ඉතුරු නැතුව නැති වෙන පටවියාපෝ තේජෝ වායෝ තේජෝ බැසගෙන නොසිටින සුභාසුබ නැති දිග් රවුන් හතරස් කුඩා මහත් වූ කිසිදු ගතියක් නැති ඒ සිතට නිදර්ශනයක් දිය නොහැකි කියලා කතා කළ තැන තමයි සූපදිසස නිබ්බාන හොඳට මතක තබා ගන්නට ඕනේ. එතකොට හැබැයි ඒ හිතට නිවන කියලා කිව්වේ විඥානය කියන එක අසංකතයි කියනකම හින්දා නෙමෙයි. ඒ සිත තුල අන්නාර සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙලා තියෙනවා. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ කියලා කියනවා. සබ්බ සංකාර කියන සියලු සංස්කාර කියලා හදනකොට කාම භූමිය අනුගිය සියලු ධර්ම, රූප භූමිය අනුගිය සියලුම ධර්ම, අරූප භූමිය අනුගිය සියලුම ධර්ම දකින්නයි. තුන් භූමිය ගිය අණුවගේ සියලුම ධර්මයන්ගේ සංසිඳීමක් තියෙනවා නම් ඒක තමයි සාන්ත ඒක තමයි ප්‍රණීත එතකොට යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බ උපදීපටි නිසා ගෝ සියලු උපදීන්ගේ අත්තර දැමීමක් තියෙනවා නම් තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං තණ්හාවගේ ක්ෂය බවක් තණ්හා විරාගයක් තණ්හාවගේ නිරෝධයක් වෙයිද මෙන්න මේකයි නිවන කිව්වේ. දැන් මේ සියලු සංස්කාරයන් සංසිඳුනහම පින්වතුනි තණ්හාවට ඇති වෙන්න තැනක් නැහැ. තණ්හාව උපදින්න පවතින්න තැනක් නැහැ. එතකොට සෝපදිශේෂ නිබ්බාන කියන තැනදී ditth ධම්මව පංච උපාදාන ස්කන්ධ සියලු දුකෙන්ද නිදහස් වෙනවා. මතු දුක ඇති කරන තණ්හාව කියන ධර්මතාවයේද ක්ෂය වෙනවා. ඔන්න ඕක තමයි ධම්මායතනය පරියාපන්නයි කියලා කිව්වේ ඔන්න කෙනෙකුගේ సంతානයේ ඔන්න ඔය නිමිති මොකුත් නැහැ. උගලහා පින්වතුන්ට හිතේ මේක කරන්න පුළුවන් දෙයක්ද? මෙහෙම තැනක් තියනවාද කියලා කරන්න පුළුවන් දෙයක් තැනක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒක බලමු. හරි. එහෙනම් ඒ නිවනට යන <coughs> ඒ නිවනට යන මාවත අපි පොඩ්ඩක් මොකද්ද කියලා හොඳට නුවණින් බලමු පින්තුනේ පුරාණ කර්මයට හටගත්ත ඒ කියන්නේ හැම වෙලාවෙම පංච උපාදාන ස්කන්ධය කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගන්න ධර්මය. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටිකට විපාක හැටියට ආහාර ප්‍රත්‍යින් දැමි ස්කන්ධ ටික හැදිලා තියෙනවා. ආහාරයෙන් යුක්ත රූපය ස්පර්ශ නිසා හටගන්න වේදනා සංඥා චේතනා නාම රූප දෙක නිසා හටගන්න විඥානය කියලා මේ ස්කන්ධ පංචකේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙනවා. අද මේ ආහාරය පිරිසිඳ දකින්න බැරි වුණොත් දැන් මේ පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්න බැරි වුණොත් නැත්නම් මේ සතර ආහාරය පිරිසිඳ දකින්න බැරි වෙනකොටම වෙන්නේ පංච උපාදාන ස්කන්ධය උපචය වෙනවා. උපචය වෙනවා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයම නැවත නැවත මේ ජීවිතේ පරිහරණය කරන්න වෙනවා අපිට පංච උපාදාන ස්කන්ධයට මෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි පුනර්භවය පිණිස පවතින තණ්හාවත් වැඩෙනවා. අපිට මෙන්න මේ පුරාණ කර්මයට හටගත්ත විපාකයේ තමයි පෙර ජීවිතයේ කෙරවලම දැන් මේ භවයේ දුකේ කෙලවරට අවිල්ල තියෙන්නේ අපි මේ. දැන් අපිට පුළුවන් අද මේ සතර ආහාරය නැත්තම් පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ දැක්කොත් පිරිසිදු දකින්න ටික ටික ටික ටික උත්සාහවත් වෙනවා නම් ටික ටික උත්සාහවත් වෙනවා නම් මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය අපචයට යනවා. පංච උපාදාන ස්කන්ධය කියන එක ටික ටික ටික ටික ටික ටික ගෙවීමට යනවා. ගෙවීමට යනවා. පංච උපාදාන ස්කන්ධය ගෙවීමට යනවා. තණ්හාවත් රැස් නොවෙනවා. පංච උපාදාන ස්කන්ධය ගෙවිලා ඉවර වෙච්ච දවසට අපි කියනවා රහත් කියලා. අන්න එදාට හම්බ වෙන අන්නේ මානසික මට්ටමට තමයි විඥානං අනිදස්සනං කිව්වේ. ඇයි ඒ විඥාණයට පංච උපාදානස්කන්ධය හිස්සුන් තල් කඳක් වගේ නූපදින ස්වභාවයටපත් වෙලා. ඊට පස්සේ ඒ සිතට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා කිසිවක් හසු වෙන්නේ නැහැ. ස්කන්ධ හසු වෙන්නෙත් නැහැ පංච උපාදානස්කන්ධයත් නිරුද්ධ වෙලා හැබැයි සිතක පැවැත්මක් තියෙන්නේ. අන්න ඒ සිද්ධිය වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මම මේ කතා කරපු ටික ඕගලන්ට අපැහැදිලි නම් මම බොහොම පැහැදිලිව පෙන්නලා ඒ විතරක් නෙමෙයි ඕගලන්ට ජීවිතේ අප්‍රමාදීව කටයුතු කරන්න ශේකපටිපදාවකත් අද පනවනවා. අපි එතකොට ඔන්න ඔය තැනට තමයි කියන්නේ රහතන් වහන්සේලා කියලා. අපි කියමුකෝ දැන් අද කවුරු හරි අහුවොත් රහතන් වහන්සේලා ඉන්නවද කියලා රහතන් වහන්සේලා සමහරු කෙනා ඉන්නවා ඇති කොහේ කියලා. ගොඩාක් ලාට හොයාගන්න බෑ නේ රහතන් වහන්සේලා නැහැ. රහතන් වහන්සේලා නැති එකෙන් හරි අපූර්ව කතාවක් කියනවා නේ. රහතන් වහන්සේලා නැහැ කියන එකෙන් කියනවා ශේක පුද්ගලිය නැහැ කියලා. අපි කියමු අද වෛද්‍යවරු නැහැ කියලා කිව්වොත් ඒකෙන් ගම්ම්‍ය වෙනවා මොකද්ද? ස්ටුඩන්ට්ලා නැහැ කියන එක, වෛද්‍ය ශිෂ්‍යයෝ නැහැ කියන එක. අද වෛද්‍ය ශිෂ්‍යයෝ නැත්තම් හෙට දොස්තරලා නැහැ. අතීතයේ වෛද්‍ය ශිෂ්‍යයෝ නොහිටනම් අද දොස්තරලා නැහැ. නේ? මොකද අද ශේක හික්මන කෙනෙක් තමයි හෙට ડોක්ටර් වෙන්නේ. අද වෛද්‍ය විද්‍යාවට ඇතුළත් වෙලා යම් කිසි කෙනෙක් හැම ක්ෂේත්‍රයකම මම නිකන් ගත්තේ ඔන්න වෛද්‍ය ස්ටුඩන්ට් කෙනෙක් හැටියට නැත්නම් වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට ඒ අවුරුදු ගානක් හොඳට එක එක ශාස්ත්‍රවල පුරුදු වෙනවා. පුරුදු වුණාම අන්තිමට එයා ડોක්ටර් කෙනෙක් වෙනවා. එතකොට ඒ වගේ හැම ශාස්ත්‍රයකම ශේක කෙනෙක් ඉන්නවා, හික්මන කෙනෙක් ඉන්නවා. හික්මන අය ඉන්නවා නම් හික්මිලා ඉවර වෙච්ච අය පේනවා. එහෙනම් රහතන් වහන්සේලා නැත්තම් හික්මිලා ඉවර වෙච්ච අය නැත්තම් ඒකේ කියනවා අද හික්මන අය නැහැ කියලා. හික්මන අය නැහැ කියලා. පින්වතුනි ඔබ බලන්න ඔබට අද ශේක ප්‍රතිපදාවක් තියනවාද කියලා. ශේක කියන්නේ මොකද්ද? මේ ලෝකේ පෘතජන අයට සාධාරණ නොවු පෘතජන අයට නැතුව ජීවත් වෙන්න තැනක් ඔබට තියනවාද කියලා බලන්න. පෘතජන අය කියලා ගත්තොත් අපි කියමු මෙහෙම කෙටි කළා කෙටි කළා පෘතජන කියන අදහසෙන් කතා කළේ ලෝකේ කියන එක. ඈ ලෝකේ ගත්තාම කාම ලෝකේ වෙන්න පුළුවන්, රූප ලෝකේ වෙන්න පුළුවන්, අරූප ලෝකේ වෙන්න පුළුවන්. ඒ ලෝකයේ අය ඇහැ පරිහරණය කරනවා. රූපේ පරිහරණය කරනවා. ඇහැට පෙනෙන රූප පරිහරණය කරනවා. කන පරිහරණය කරනවා. ශබ්දේ පරිහරණය කරනවා. නාසය පරිහරණය කරනවා. ගන්ධේ පරිහරණය කරනවා. දිව පරිහරණය කරනවා. රස පරිහරණය කරනවා. කය පරිහරණය කරනවා. පොට්ටබ්බේ පරිහරණය කරනවා. මනස පරිහරණය කරනවා. ධම්මායතනෙ පරිහරණය කරනවා. එතකොට ලෝකේ ඔය දේවල් නම් ලෝකෝත්තර කියන තැනකට වයිති නැහැ. ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් විතරයිනේ. ලෝකෙන් ඈතර දර්ශනයකට ඔය එකක්වත් නැහැ. ඔබද හික්මමින් ඉන්නවද ඔය එකක්වත් අහු නොවුණු තැනක ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිපදාව හුරු කරමින් ඉන්නවද ඔබ? හුරු කරමින් ඉන්නව නම් හුරු වුණා කියලා ડોක්ටර් කෙනෙක්ට එන්න පුළුවන්. හොඳට බලන්න එහෙනම් මෙන්න මේක තමයි පෘථග්ජන භූමිය නැත්නම් ලෝකේ. ඊට පස්සේ මේ ලෝකේ තියෙනවා ලෝකයා හැම වෙලෙම රූපය පරිහරණය කරනවා වේදනාව පරිහරණය කරනවා සංඥාව පරිහරණය කරනවා සංකාරය පරිහරණය කරනවා. ඕක පංච උපාදාන ස්කන්ධයේ ලෝකේ. රූපේ ඇයි මං කියන්නේම රූපය පරිහරණය කරන එක පංච උපාදාන ස්කන්ධය කියලා දැන් ස්කන්ධ කියන්නේ. රූපේ කියන එක හම්බ වෙන මට්ටම හම්බ වෙනවා නම් හම්බ වෙන්නෙම ආශ්‍රව සහිත මනසකයි. රූපේ සාසවමයි. ආශ්‍රව සහිත මනසක තමයි රූපය කියන එකක් හම්බ වෙන්නේ. ඒ රූපය විඳින්න පුළුවන්, රූපය හඳුනන්න පුළුවන්, රූපයට හිතන්න පුළුවන්, රූපය දැනගන්න පුළුවන්කම තියෙන්නේ ලෝකෙ කෙනෙක් තමයි. ලෝකෝත්තර භූමියට එහෙම එකක් නෑමයි. රූපය කිව්වහම ඇහැට පේන රූප වෙන්න පුළුවන්, ශබ්ද රූප වෙන්න පුළුවන්, ගන්ධ රූප වෙන්න පුළුවන්, රස රූප වෙන්න පුළුවන්, පොට්ටබ්බ රූපයක් වෙන්න පුළුවන්, සිතින් ධර්මාරමණ රූපයක් වෙන්න පුළුවන්, සිතින් දැනගන්න රූපයක් වෙන්න පුළුවන්. ඒ කුමන රූපයක් හෝ ඇසුරු කරනවා නම් ඒව රූපයක් විඳිනවා නම් ඒ රූපයක් හඳුනනවා නම් ඒ රූපයකට හිතනවා නම් ඒ රූපයක් දැනගන්නවා නම් ඒවා ලෝකේ ඔබ බලන්න ඔබට යම් මඟක් ප්‍රතිපදාවක් තියනවද ඒවා මිදිලා ඉන්න ඔබ හුරු වෙනවද ටික ටික හරි ලෝකේ වැටිලා ඉන්නවා මිදිලා ඉන්න මිදී ගන්න බෑ හැබැයි කලින් කලට හරි ඒ මාර්යාගේ භූමිය නැත්තම් ලෝකෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්න තැනක් තියනවාද? ඒ කියන්නේ තව පැත්තකින් මේ තුන් භූමිය කාටවත් හම්බුනේ නැති. හැබැයි මේ ධර්මය අහපු නිසා ශේක කියන ප්‍රතිප ශේක කියන භූමියක් ඔබට ලැබිලා තියෙනවද කියලා බලන්න. හික්මෙන්ඩ භූමියක්. ඒ කියන්නේ ඔය ඇහැ රූප කන ශබ්ද කියලා පෙන්නපු ආයතන 12ටම මේ පංච උපාදාන ස්කන්ධයටම හසු නොවි බේරිලා ඉන්න තැන ඔබ දන්නවද? ඔබට එහෙම තැනක් තියනවද? ඇත්තටම තියෙනවා නම් ඔබට සේක ඥානයක් තියෙනවා. සේකේන ඥානෙන සමන්නාගතෝ ඉතිපි. සේක ඥානෙන් යුක්තයි. එතකොට එහෙම වුණොත් ඔබට සේක භූමියක් තියෙනවා. දැන් ඔබ කලින් කලට අමතක වෙලා ඇහැ පරිහරණය කරනවා රූපය පරිහරණය කරනවා කන ශබ්ද පරිහරණය කරනවා නැත්තම් රූප වේදනා සංඥා සංකාර පරිහරණය කරනවා ටග්ගාල මතක නෑ නෑ මේක වැරදි කියලා ටග්ගාල අතන්ට හිටිනවා ඔය විදිහට එහාට වැටෙනවා මෙහාට වැටි වෙටි නැවත නැවත නැවත නැවත අර ලෝකෙට වැටෙන්නේ නැතුව ලෝකෝත්තර භූමියේ පිහිටලා හිටින්ද ඔබට තැනක් ලැබිලා තියනවද කියලා බලන්න එහෙම තියෙනවා නම් ශ්‍රේක භූමිය. එතකොට එයා නිදගෙන හිටගෙන නිදාගෙන ඇවිදින වැඩ කටයුතු කරමින් නොකරමින් නිදාගන්නකොට මේ හැම වෙලාවෙම ටික ටික ටික ටික අර පොඩි ළමෙක් යටි වෙටි නැගිටිනවා වගේ අන්න අර ලෝකයේ දුක ඒ දුකෙන් මිදිලා දුක ඇති කරන සංහාව ඇති වෙන තැන ලෝකේ දුක ඇති කරන හේතු ඇති කරන පරිසරයෙන් මිදිලා අන්න අර භූමිය ඔබ ටික ටික හික්මනවා කොහොම මේ රටේ දාස් ගණනේ මෙහෙම හික්මන හික්මන අය හිටියොත් ඔය අතරින් මල් පිපෙනා වගේ අද හෙට ඔහොම එක එක අසේකය පහළ වෙයි. හික්මලා ඉවර වුණොත් ડોක්ටර්ස්ලා වුණ තරම් ඉන්නේ. එතකොට රහතන් වහන්සේලා නැත්තම් ඒකෙන් කියනවා අද සේකය නැහැ කියන එක. එතකොට ඔබත් බලන්න මෙච්චර කාලයක් මේ ශාසනය නිවන් දකින්න කියලා කටයුතු කළා කටයුතු කරනවා ශ්‍රද්ධාවෙන් භාවනා කරනවා භාවනා වැඩසටහන් වලට යනවා එතකොට මේ එකකින්වත් ජීවිතී අපිට සීක ප්‍රතිපදාවක් හම්බෙලා තියෙනවද කියලා ඒ අප්‍රතිපදාව කියන්නේ අත් නොහැර ජීවත් වෙන්න තැන එතකොට මෙන්න මේ සීක ප්‍රතිපදාව මතයි යම් බුද්ධ ශ්‍රාවකයා යන ගණයට නියම විදිහට යන්නේ එතකොට දැන් අපි පොඩ්ඩක් බලමු එහෙනම් මෙන්න මේ අසේක නැත්තම් හික්මිලා ඉවරයි කියන්නේ වෙන්නේ ડોක්ටර් කෙනෙකුටනේ ડોක්ටර් කෙනෙක් වෙන තැනට යන්න සේක වෙන්න එපා ඉස්සෙල්ලා සේක ප්‍රතිපදාව අපි මතු කරගන්නේ කොහොමද කියන එක එතකොට නිවන තියෙන තැන තමයි මොකද ධම්මායතනය නිවන තමයි මොකද සංස්කාරයන්ගේ සංසිඳීම ඒක හැබැයි තියෙන්නේ අන්න අර විඥානය කියන සෝපදිවිස නිබ්බාන කියන මනස තුලයි. ඒ මනස තුල සාක්ෂාත් වෙලා තියෙනවා සියලු සංස්කාරයන්ගේ සංසිඳුණුකම සියලු උපදීන්ගේ අත්තරපු ගතිය තණ්හාවගේ ක්ෂය බව තණ්හාවගේ විරාගයෙන් ඇතිවෙච්ච නිරෝධය. අන්න ඒකටයි නිවන කියලා කිව්වේ. එතකොට ඒක ධම්මායතනේ පරියාපන්න සිද්ධිය දැන් ඒකට යන මාවත අපි පොඩ්ඩක් බලමු. පුරාණ කර්මෙන් හටගත්ත ඒකට යන මාවත වෙන මුකුත්ම නෙමේ පින්වතුනි මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන එක. පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න බලන්න බලන්න බලන්න පංච උපාදානස්කන්ධය ටික ටික ටික ටික පිරෙහිමට යනවා පංච උපාදානස්කන්ධයේ හිස්සුන් තල් කඳක් වගේ ස්වභාවයට යනවා තණ්හාවද හිස්සුන් තල්කඳක් ස්වභාවයටපත් වෙනවා. මොකද උපාදාන ස්කන්ධය තණ්හාව නිසා උපාදාන ස්කන්ධය හැදුනේ උපාදාන ස්කන්ධ නිසා තණ්හාව ඇති වෙනවා. මේ දෙන්න ඕනුන්ට උපකාරය. පංච උපාදාන ස්කන්ධය ගෙවීමට යනවා කියන්නේ ඔබ ඒකට තණ්හා කළේ නැහැ කියන එක. තණ්හාව නොකළ නිසා මාර්ගයේ වඩන නිසා පංච උපාදාන ස්කන්ධය අපචයට පිරෙහිමට යනවා පංච උපාදාන ස්කන්ධය පිරෙහිමට යන නිසා තණ්හාවට නැවත හැදෙන්න ඉඩ නැහැ. හේතුඝාතෝ දුකද තණ්හාව නැති හින්දා දුක අනුත්පන්න ස්වභාවයට නූපදින ස්වභාවයටපත් වෙනවා දුක නූපදින ස්වභාවයටපත් වෙන හින්දා තණ්හාව නූපදින ස්වභාවයටපත් වෙනවා එතකොට දුක දැන දුකේ දුකට හේතුව තණ්හාවයි කියලා දැනගත්තා බෙදෙනාගේ දුරු කිරීම නිරෝධයයි කියලා දැනගත්තා නිරෝධය දැනගැනීම මඟ කියන පරයයක් තියෙනවා එතකොට මේ දුක මේ දුකට හේතුව තණ්හාව දෙදෙනාගේ දුරු කිරීම නිරෝධය නිරෝධය දැනගැනීම මඟ. හරි. දැන් අපි එහෙනම් අපිට ඕනේ ඒකට යන මඟ දැනගන්න. මෙන්න මේ මාර්ගයේ අවසානයේදී ඕගොල්ලන්ට ලැබෙන්න ඕන ශේක ප්‍රතිපදාව. ඒ කියන්නේ ශේක කෙනෙක් හැටියට නිව රහතන් වහන්සේ කෙනෙක් කියන තැන දක්වා යන හික්මෙමින් පවතින කෙනෙක් ડોක්ටර් වෙන්න පුහුණු වෙන කෙනෙක් රහතන් වහන්සේ තමයි ડોක්ටර් එතකොට ඒකන දක්වා හික්මෙමින් පවතින කෙනා තමයි ස්ටුඩන්ට් කෙනෙක් එහෙනම් ශික්ෂය හික්මෙන කෙනෙක් එතකොට හික්මෙන කෙනෙක් හම්බ වෙන්න ඕනේ එතකොට බය නැතුව එයාට කියන්න පුළුවන් මම සතර පායෙන් මිදුණු කෙනෙක් ආය දුගතියකට යන්නේ නැහැ කියන තැන එයාටම කියන්න පුළුවන් හරි අපි දැන් ඔන්න මෙන්න මෙතන තමයි අත්‍යවශ්‍යම තැන වටිනාම තැන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා දුක් නැති කිරීමේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි නිදොස් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීමෙන් පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ. මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ තමයි අපිට භාවිතා කරන්න තියෙන ලෝකෝත්තර මාර්ගයේ විදිහට. එතනදී අපි හැම වෙලාවෙම දැනගන්නට ඕනේ, දකින්නට ඕනේ මේ ස්කන්ධයන්ගේ උදේවැය කියලා අහේතුක අවස්තුක ස්ථානයේ විදර්ශනා කරන්නේ නැහැ. හේතුවක් වස්තුවක් නැතුව හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඔහි කරන්නේ නැහැ. ආහාර නිසා රූපය හැදෙනවා ස්පර්ශ නිසා වේදනා සංඥාත ගන්නවා නාම රූප නිසා විඥානය ඇති වෙනව නේද කියලා බලන්න. බැලුවා කියලා සජ්ජායනා කරන කමක් ඇති වෙලා තියෙයි. ඒ නිසා කෙලස් නිකන් අඩු වෙන කමක් తాවකාලික තේරේ මිසක යම් ඥාන දර්ශනයක් උපදින්නේ දැන් මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලීම තුළින් සම්පූර්ණ අන්න අර මොකද්ද සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ නිවන සාක්ෂාත් වෙන්නට ඕනේ. Nirodhe සාක්ෂාත් කරන මගටයි Nirodha Gamini ප්‍රතිපදාව කියලා කිව්වේ. හරි. ඒ කියන්නේ අපේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියලා කරන්නේ අපි ජීවත් වෙන ලෝකෙම පිරිසින් දකින්න එක. පංච උපාදාන ස්කන්ධ ලෝකයම පිරිසින් දකින්න එක. මොකද මේ ලෝකෙ මිදෙන්න හදන ගමනක් නේ. මොකද ලෝකෝත්තර මාර්ගයේ යෙදලා තියෙන්නේ ලෝකෙ තුලයි ලෝකෙටයි. මොකද පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකිනවා කියන නුවණ ලෝකෝත්තරයි පංච උපාදානස්කන්ධය ලෝකේ. ලෝකයේ දෙයක් අල්ලලා පිරිසිදු කරනවා. ඒක කරන්නේ මෙන්න මෙහෙම. අපි මේ ස්කන්ධයන්ගේ උඩේ බයව බලන්නේ ජීවත් වෙනකොට එකන රූපයක් පෙනෙනකොට ශබ්දයක් ඇහෙනකොට ගඳ සුවඳක් ලැබෙනකොට රසක් විඳිනකොට මේ හැම වෙලාවකම ඒක ඇත්ත බලන්න ඕනේ. ඒකේ ස්වභාවය තමයි අන්න එහෙම බලන කමටයි සීල සංස්කාර සංසිඳින්න ලැබෙන්නේ වෙන්නේ. අපි ඒක කොහොමද කියලා බලමු. අපි මෙහෙම කර මෙහෙම බලන්න කිසිම දෙයක් නොදන්නා හව හය හතරක් නොදන්නා පුංචි දරුවේ මෙහෙම ඇහැරලා බැලුවොත් එයාට රූපයක් පේනවනේ පේනවා. පුංචි දරුවෙක් නෙමේ අපි වුණත් ඇස්තරලා මෙහෙම බැලුවාම අපිට යම් වස්තුවක් රූපයක් තියෙනවා. එතකොට අපි හොඳටම දන්නවා ලෝකය කියලා කියන්නේ හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. සංකතයි. එතකොට ඇහැ ඇරලා මෙහෙම යමක් බලනකොට රූපයක් පේනවා නම් මේ රූපයේ පෙනිච්ච පෙනෙන කම හැදුණු ක්‍රමයක් තියෙන්නට ඕනේ නේ. ඒ රූපයේ පෙනෙන කමට යම් හේතුවක් ප්‍රත්‍යක් තියෙන්නට ඕනේ නේ. නමුත් පොඩි ළමයා ඒක දන්නවද? පොඩි ළමයා නෙමෙයි අපිවත් දන්නවද නෑ. එහෙනම් බලනකොටම පේනවා හැබැයි පේන්න මේ මේ දේවල් පේන තැනක තියෙනවා මෙහෙම මෙහෙම හේතු වෙලා තියෙනවා නේද කියලා අපි දන්නේ ඊට පස්සේ අපි වෙන දෙයක් දිහා බලනකොට ඉස්සෙල්ලා පෙවුණු දේ නැති වෙනවනේ ඒ පේන දේ නැති වෙනවා කියලා කියන්නේ අර පේන්න තිබුණු හේතුව ප්‍රත්‍ය නැති වුණා කියන එකයිනේ. නමුත් ඒක අපිට පේන්නේ නැහැ අර පොඩි ළමයට පේන්නේ නැන්නේ. ඔන්න ඔතන තමයි රහස තියෙන්නේ. ඔන්න ඔතන තමයි මේ නෝපන්නා වූ මග ඉපදීමේ ප්‍රවණතාවය තියෙන ධර්මතාවය තියෙන්නේ. අන්න ඒ තැන තමයි මේ ස්කන්ධයන්ගේ උදේයෙන් පෙන්වන්නේ. හරි. අපි දැන් මං එක මෙන්න මෙහෙම එන්න එකටම හිත කොහාටවත් යවන්න එපා මේකෙන් මම කියලා දෙනවා. ඔබ ලැබපු ජීවිතයේ හිස් නොවන මේ ජීවිතයේදීම අනාස්ව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඒ කාන්තෙන් දෙකක් නැතුණු සාක්ෂාත් කරගන්න පුළුවන් ඍජුම ඍජු ප්‍රතිපදාවක්. ඒක බුදුහාමුදුරෝ දේශනා කළ නිසාවත් මං කියන නිසාවත් නෙමෙයි ඔබටම වැටහෙන්න පුළුවන් වැටෙන ප්‍රතිපදාවක් වෙනවා. ඒ නිසා හිත කොහාටවත් හරවන්නේ නැතුව යොමු කරන්නේ නැතුව මෙන්න මෙහෙම අහන්න. අපි රූපයක් බලනවා කියනකොට බලනවා කියන සිද්ධිය වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. මෙන්න මේ න්‍යායත් ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉගෙන ගන්නට ඕනේ. හැම රූපයක්ම සබ්බන් රූපං චිත්ත විප්පයුත්තං චිත්ත විසංසත්තං හැම රූපයක්ම හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ ඍජුව කිලින්ම හිතට ගැටෙන හිතට සම්බන්ධ වෙන්නේ නැහැ හැම රූපයක්ම සබ්බන් රූපං කියවම ඉතුරු නැහැ හැම රූපයක්ම හිතට යෙදෙන්නේ නැහැ හිතට ගැටෙන්නේ නැහැ එහෙනම් ඒකෙන් කියනවනේ එකක් මොකද්ද හිතට රූප පේන්නේ නැහැ ඒ හිතේට හම්බ වෙන්නේ නැහැ නේද හිතට ගැටෙන්නේ නැහැ යෙදෙන්නේ නැහැ ඒ කියන්නේ රූප පෙනෙන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ ලබන්න බෑ, රස විඳින්න බෑ, ස්පර්ශ ලබන්න බෑ හිතට කියන එකක් තියෙනවානේ. ඇත්ත ඒක. ඒ වුණාට රූප බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ශබ්ද අහන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ගඳ සුවඳ ලබන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. අපි ඒකත් බලමු. මම ඔබට <clears throat> පොඩි උපමාවක් කියන්නම්කෝ. මම කිව්වොත් ඔබට ඔබේ ඇස් දෙකෙන්ම ඔබේ මුහුණ බලන්න බෑ. ඔබට ඔබේ මුහුණ පේන්නේ. කිව්වොත් අතීතයේ පේන්නලත් නෑ, දැන් පේන්නෙත් නෑ, අනාගතේට පේන්නේ නෑ. එතකොට ඔබට ඔබේ මුහුණ දකින්න බෑමයි. ඒක ඇත්ත තමයි. හැබැයි මුහුණ බලන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔබ මූණ අරගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මූණ ප්‍රතිබිම්බය වැටෙනවා කණ්ණාඩියේ කණ්ණාඩියේ තියෙන එක ඔබ දකිනවා මූණ දැක්කා යන ඝණයට යනවා ඔහොම තමයි මුණ දකින්න වෙන්නේ. එතකොට හොඳට බලන්න මෙන්න මේ මූණ බලන්න ධර්මතා කීයක් උපකාර වෙලා තියෙනවද කියලා. කණ්ණාඩියේ ඡායාව නැතුව මූණ විතරක් තිබ්බොත් පේන්නේ මූණ නැතුව ඡායාව විතරක් තිබුණොත් බලන්න පුළුවන්. ඡායාව විතරක් තියෙනවද මූණ නැතුව? මූණ තිබුණොත් නේ ඡායාව වැටෙන්නේ. මූණ තිබුණොත් ඡායාව වැටෙන්නේ. එහෙනම් මූණ ඕනෙමයි ඡායාවක් වට ගන්න එහෙම වැටුණොත් තමයි තේරෙන්නේ. ඡායාව විතරක් තිබුණට පේන්නෙත් නෑ මූණ විතරක් තිබුණට පේන්නෙත් නෑ. ඡායාව විතරක් තියෙන්නේ නෑ. එතකොට හැබැයි මූණයි ඡායාවයි නිසා අපිට පේනවා. හැබැයි පේන දේ තුල මූණ නෑ. මූණ පේනවා. පේන දේ තුල මූණ නෑ. පේන දේ තුල මූණ තිබ්බොත් පවුඩර් ගන්න අපි කන්නඩිය ඈ. පේන දේ නේක. වක්කාකාරව තමයි බලන්න වෙන්නේ. <clears throat> ඔනෝයි න්‍යාය මතක තියාගන්න. මේ හැම රූපයක්ම බලන්න වෙන්නේ ওই වගේ. අර උපමාවේදී රූප කියලා කියන්නේ අපේ මූණ වගේ. ඒ රූප කෙලින්ම ඍජුව හිතට පේන්නේ නැහැ හිතට දකින්න බෑ. හැබැයි රූප දකින්න රූප අහන්න රූප ආග්‍රහණය කරන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා. අපි ඒක බලමු. අපි රූපයක් දකිනකොට පොඩි ළමයෙක් හරි ඇස්සරලා අපි හරි ඇස්සරලා මෙහෙම බලනකොට අපිට රූපයක් පේනවා. ඒ පේන්නේ මෙන්න මෙහෙමයි පින්වතුනි. හොඳට මේ න්‍යාය බලන්න මේ මම පෙන්වන ක්‍රමය තමයි ඕගලන්ට භවනාව වෙන්නේ. ඕගලන්ට ඉදිරියේදී ශේක ප්‍රතිපදාව ගෙනත් දෙන්නේ මම මේ පෙන්වන ටික. මේ විදිහටම හොඳට ගන්න එනින්ද. අපි රූපයක් බලන්න කියලා ඇහැ රූපයක් පැත්තට හැරෙවොත් රූපයක් ළඟට ගෙනිච්චොත් මේ ඇහැ රූපේ ගැටෙනවා රූපේ ඇහි ගැටෙනවා ඇහැ රූපේ ගැටෙනවා රූපේ ඇහි ගැටෙනවා හැබැයි පේන්නේ ඊට පස්සේ ඒ ඇහත් රූපය දෙන්න ඉන්න තැනට සිත යොමු කරනවා හිත පැමිණෙනවා ඒකට කියන චක්කු විඥානය කියලා. අන්නේ සිත උපදිනකොටම සිත සමග සහජාතයි. මොකද්ද? අන්න අර රූපයම හිතෙන් විඳිනකම රූපේ හැඩේ හඳුනනකම රූපේට හිතනකම කියන ධර්මතා ටිකක් වේගෙන් හිතේ යදෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියලා නාම කියලා කොටසක් චෛතසික ටිකක් අන්න අර ඇහත් රූපියක් දෙක ගාවට යෙදුණු උපන්න ඒ සිතේම යෙදෙනවා. ඒ සිත උපදිනකොට මේ වගේ ධර්මතා ටිකක් ඉපදෙනවත් එක්කම ඒ සිතේ යෙදෙනවා. යෙදෙනකොට ඒ නාම ධර්ම ටික හිතේ යෙදෙමින්ම ගැටෙමින්ම හිත වැළඳ ගනිමින්ම හිත නාම ධර්ම ටිකේ යෙදෙමින් ගැටෙමින් නාම ධර්ම ටික ගලඳ ගනිමින්ම අඤ්ඤමඤ්ඤව ඔවුනොවුන්ට නාම ධර්ම සිතට සිත නාම ධර්ම වලටත් ඔවුනොවුන්ට උපකාර වෙමි යෙදිලා පෙනෙනවා රූපේ පෙනෙනවා අර ඇහත් රූපියක් දෙක හිතේ කෙලින්ම යෙදෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පෙනීමට උපකාර වෙලා තියෙනවා පෙනීමට උපකාර වෙලා තියෙනවා එතකොට රූපය ස්පර්ශයට උපකාරයි ස්පර්ශයේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ඇති කරන්ට උපකාරයි මෙන්න මේ නාම රූප දෙක නිසා පෙනෙනවා. ඔන්න දැන් ඔබට වස්තුවක් පෙනෙනකොට පොඩි ළමයෙකුට හරි යම් වස්තුවක් පෙනෙනකොට පින්වතුනි ඒ පෙනෙනවා කියන සිද්ධිය අපි නොදන්නවා වුණාට නොදැක්කා වුණාට ඔන්න ඔය වගේ හේතු ප්‍රත්‍ය ටිකක් යෙදිලා තමයි පෙනෙනවා කියන ධර්මතාවය වෙන්නේ. එක චිත්තක්ෂණේ මෙතන තියෙනවා හේතුඵල ධහමකුත් එක චිත්තක්ෂණයේ ඇතුලේ බෙදලා තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ කළ දුෂ්කරක්ම ක්‍රියාව කියලාත් පෙන්වනවා. එක චිත්තක්ෂණේ රූපේ දකින්නවා කියන චිත්තක්ෂණේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ හේතු වෙලා ස්පර්ශයට ස්පර්ශය හේතු වෙලා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකට නාම රූප දෙක එකතු වෙලා දකින්නවා කියන රූපයක් පේනවා කියන සිද්ධියට. නාම රූපච්ච විඥාන. විඥාන කියන්නේ රූපය දැනගන්නවා. රූපයක් දැනගන්නවා හිතෙන්. රූප දැනගන්න එක දකින්නවා කියලා විවහාරයක් කරනවා. දකින්නවා කියලා විවහාරයක්. ඔන්න රූපේ පේනවා. පොඩි ළමෙක් හරි අපි හරි මෙහෙම ඇහැ ඇරලා බලනකොටම ඔන්න ඔච්චර කා හේතුඵල ධම කාරණා ටිකක් යෙදිලයි පෙවුනේ. පේනවා කියන සිද්ධිය හදන්ට ඇහත් රූපයක් දෙක නම් වූ රූපය වැය වෙලා හිත එතෙන්ට ඇවිල්ලා ස්පර්ශය නම් වූ ධර්මතාවයේ වැය වෙලා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් යෙදිලා ඒ නාම රූප දෙක නිසා විඥානන ලක්ෂණ වූ විඥානයේ විඥානයේ නිසා විඥාන ලක්ෂණයක් ඇති වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහකම පින්ඩයක් එකතුවක් මේ පේනවා කියන සිද්ධියදී. අපිට දැන් තමයි හොඳම කාරණාව තියෙන්නේ. මේ පේනවා කියන්නේ පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකේ කෙරවලම. ලෝකේ කෙරවලට නොගොස් දුක් කෙලවර කරන්න බෑ. මේ කෙරවලම හොඳට මෙන්න මේ ටික බලන්ද මෙන්න මෙතනයි ඔබගෙත් මගෙත් විමුක්ති මාවත මතුවලා එන්නේ මම මෙහෙම වස්තුවක් බලනකොට රූපයක් දකිනකොට හැබැයි දැන් ඇහැට ගැටුණු රූපේ තමයි පෙනෙන්නේ පේනවා කියන සිද්ධිය ඇති කරන පැත්තට ඇහැ රූපයක් දෙක යෙදිලා නිසා හිත ඊට අනුගතව යෙදිලා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම යෙදිලා නාම රූප දෙකම යෙදිලා පේනවා කියන සිද්ධියක් වෙනකොට හොඳට බලන්න මේ පේනවා කියන සිද්ධිය ඵලයක් අපිට මෙහෙම පේනකොට අන්න අර නාම රූප දෙක බිඳෙනකොටම පිනෙනකම නැති වෙනවා පින්වතුනි අවිද්‍යාව කියන්නේ කවදාවත් අපි ඕක අහලා නැහැ දැනගෙන නැහැ ඉගෙනගෙන නැහැ. මෙහෙම නේද ඇහැ රූප වැය වෙලා මෙහෙම නේද පේන්නේ පේනවා කියන්නේ මේක ඵලයක් කෙරවලක් පුරාණ කර්මයට හටගත්තු විපාකයේ කෙරවල ලෝකයේ අවසානය මේ හේතු ටික නිසා හටගත්ත ඵලයක් හේතු බංගා නිරුද්ධති හේතු නැති වෙනකොට නැති වෙනවා ඒ පේන දෙයට නේද අපි හිතින් කියින් කිරින් කරන්නේ කියලා අපි කවදාවත් ඉගෙනගෙන නැහැ. අපි කවදාවත්ම දැනගෙන නැහැ. ඔන්න ওই ටික නොදන්නා අවිද්‍යාව නිසා අර ඇහැ රූප මේ ටික යෙදিলা පේනකොටම ලෝකේ කියන්නේ අවිද්‍යාව ඇතුලේ ඉන්නේ පේන්නේ රූපේ කියලා හිතනවා. පේන සිද්ධියට රූපේ කියලා බර වෙනවා. රූපේ කියලා හිතනවා. එහෙම හිතනකොටම පින්වතුනි අනන්ත ಜಾති සංසාරේ ආශ්‍රව අපේ කර පිටට එනවා මේ ජීවිතේ මේ අනන්ත සංසාරේ ආශ්‍රව පේන දේ ඇතුලේ රන් රිදි මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් පරිහරණය කළ හුරු වෙනවා අජ්ජෝසාය චිත්තති අපිට පේන දේ ඇතුලේ රන් රිදි මුතු මැණික් ගෙවල් දොරවල් පේනවා ඒ ඇත්ත නොදකිනකොටම ඇත්ත නොදකිනකොටම රූපේ කියලා දකිනකොට අනන්ත සංසාරේ ඉඳන් හුරු පුරුදු කරපු දිත්තාශ්‍ර වෙනවා මේ මගේ දුව සත්වය පුද්ගලයෝ ඉන්නවා මේ දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි මේ යාළුවා මිත්‍රයා මේ මම කියලා සත්වය පුද්ගලයෝ මේ පෙනෙන සිද්ධිය ඇතුලේ හම්බ වෙනවා අනාර ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා අවිද්‍යාව තියනකොටම අවිද්‍යාව අවිද්‍යාව නිසා ආශ්‍රව. අන රූපේ කියලා බලනවා බලනකොටම අනන්ත ಜಾති සංසාරේ අනන්ත ಜಾති සංසාරේ දැන් හුරු කරපු භව ආශ්‍රය ඉදිරිපත් වෙනවා. මේ තේන දේ ඇතුලේ මුහුදු ගංගා කඳු ඇති ගස් ගල් පර්වත ඉරහඳ අපිට පේනවා. ඉරහඳ අපිට පේනවා. සියලුම සංස්කාරයන් ගොන්නක් උපදිනවා. මොකද පේන දේ ඇතුලේ අපිට රූපයක් හම්බ වෙන නිසා. එතකොට අපි ඒ පේන රන් රිදී මුතුමැණික් වල බැඳිලා, ගෙවල් දොරවල් ඉඩකඩම් වල බැඳිලා ඒ පේන පුද්ගලය දුව පුතා අම්මා තාත්තා එක අයින් කරගන්න බැරි සෙනෙහසින් ඒ මූදවල් වල ගිලිලා ගංගාවල් වල ගහගෙන ගිහිල්ලා ගස් කඳු වැටි නැගලා අපි ජීවත් වෙනවා මැරෙනවා එතකොට මෙන්න මේ සිද්ධිය ඔබ හොඳට අත්විඳින්න හොඳ සිහියෙන් ඉන්න. ඔබ බුද්ධිමත් නම් මේ ආසනේ, ඔය ඉන්න ආසනේ ඔබ ආදාධිකමලාභිය. ඒකාන්තයෙන්. හොඳට බලන්න. මම ඔබට පොඩි උපමාවක් කියන්නම්. වහලයක් තියෙනවා. වහලයක් හදන හැටි. යටලී ගහනවා මුලින්ම යටලිය වලට උඩින් ගහනවා පරාල පරාල වලට උඩින් ගහනවා රීප්ප රීප් වලට උඩින් ගහනවා මොකද්ද තහඩු හරි ෆීට් හරි උළු හරි දානවා වහලේ දැන් ඈත ඉන්න කෙනෙකුට වහලේ නම් පේන්නේ එයාට යටලී පරාල රීප්ප පේනවද නෑ හොඳයි වහලෙටත් උඩින් පරාල රීප්ප තියෙන්න පුළුවන්ද වහලෙට උඩින් පරාල ටික යටදී ගැහුවා ඒකට උඩින් පරාල ගැහුවා ඒකට උඩින් රීප්ප ගැහුවා ඊට උඩින් උළු දැම්ම සීත් දැම්ම අවහල සම්පූර්ණයි බැරි වෙලා යටදී කඩාගෙන වැටුනොත් පරාල කඩාගෙන වැටුනොත් රීප්ප කඩාගෙන වැටුනොත් වහලෙට පවතින්න බෑ වහලෙ වැටෙනවා වහලෙ වගේ තමයි අපිට යමක් පේනකොට කෙරවල පේනවා කියන එක යටින් යටදී වගේ තමයි ඇහැ ඇහැ රූපෙට ගැටුන රූපය ඇහැට ගැටුණා ඊට උඩින් පරාල ගැහුවා වගේ තමයි ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා. ඒක දුරින් රීප්ප ගැහුවා වගේ තමයි මේ නාම රූප දෙක නිසා පේනවා. අපිට පේනවා. නාම රූප දෙක. ඈ එතකොට නාම රූප දෙකට උඩින් මේ පේනවා කියන සිද්ධියක් එනවා වහල ගැහුවා වගේ. එතකොට <clears throat> වහලටත් උඩින් පරාල රීප්ප පේන්න බෑනේ. එහෙනම් පේන දෙයටත් උඩින් ඇහැ රූප තියෙන්න පුළුවන්ද? පේන දේ ඇතුලේ පේනකොටම මේ රූපේ මේ ඇහැටයි පේන්නේ කියලා අතදි කරන්න පුළුවන්ද? පේන දේ ඇතුලේ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතන තියෙන්න පුළුවන්ද? මේ පේනවා කියන සිද්ධිය තුල නාම රූප දෙක තියෙන්න පුළුවන්ද? නාම රූප දෙකේ ඵලයක් නේද මේ විඥානේ පේනකම. ඔබ මනෝ විඥාණයෙන් ගනුදෙනු කරන්නේ පේන දෙයට නම් අපි පේන දෙයට නේද හිතන්නේ කියන්නේ කරන්නේ. ඔබට යමක් පේනකොට පේන දෙයට හිතනවා කියනවා කරනවා නේ. පේන දෙයට හිතන්න කියන්න කරන්න දුව පුතා රන් රිදී මුතුමැණික් කියලා හිතන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ඇත්ත කරන කෙලෙසේ තමයි ආශ්‍රව කියන්නේ. මම ඒකත් ඔබට පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ පේන දෙයට ඔබෙන් ආපහු යටලී පරාල රීප්ප තියනවා වගේ වහලට උඩින් පේන දෙට උඩින් ඔබ මේ රූපේ කියලා මේ ඇහැ කියලා බලන්නේ නැති වුණොත් ආශ්‍රය ඔක්කොම හිතනවා. ඒ කියන්නේ ඔබට සිහියට උදේ වැය බලන්න වුණොත් පේනකොටම ඔබ නුවණින් අරගෙන යන්නට ඕනේ ප්‍රතිපදාව මොකද්ද? එක ස්වල්ප අසුරු තැනක අසුරු තැන සියක් වර පලාගෙන යන යන වේගකින් බෙදලා ඒ මට්ටමේ ප්‍රමාදිකුට ඇති ඔබව අවිද්‍යාවට වැටෙනවා. එච්චරට වේගවත් වෙනවා 100. සියවුරු කරන්න වෙනවා. ඔබට පේනකොටම ඔබට නොපෙනෙන තැනක දැන් ඇහැ රූප තියෙන්නේ ඇහැ රූපයට ගැටුණා රූපය ඇහැට ගැටුණා ඊට අනුගතව හිත උපන්න ස්පර්ශ නිසා වේදනා සංඥා යෙදෙන මේ නාම රූප දෙක නිසා නේද පේන්නේ කියලා බැලුවොත් පේන සිද්ධිය ඇතුළට ඔබට බැස ගන්න බෑ අද්වේසයි තිත්තති කියලා නෑ ඔබට මේ හේතු ටික නිසා පේනෙනවා පෙනෙන දෙයට අනේ ලස්සන ගහක් ගලක් මිනිස්සේ ඔබට පේන දෙයට ඔබ හිතින් කියින් කියින් කරනවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි වෙන පැත්තක් බලනකොටම ඔබ දන්නවා දැන් ඇහැ වෙන රූපයක ගැටිලා වෙන රූපයක් ඇහැට ගැටිලා දැන් ඊට අනුගතව හිත ඉපදිලා ස්පර්ශින්ස වේදනා සංඥා පහළ වෙන දැන් වෙන රූපයක් පෙනෙනවා කියලා දන්නවා එතකොට ඔබ දන්නවා අර ඉස්සෙල්ල දැකපු එකට ප්‍රත්‍යිතික නැති වෙලා නිරුද්ධත් වෙලා දැකපු දේ විරුද්ධමයි. එහෙනම් දැකපු දෙයට ඔබ මිනිස්සෙක් කිව්වනම් පුතා කිව්වනම් gedara කිව්වනම් ඒ නිමිත්තද ඉතුරු නැතිවම නැති වෙලා කියලා පේනවා ඔබට. ඔබට පේනවා. හැබැයි වෙන දෙයක් පේනකොට ඉස්සල දේ සිහි කළ හැකි. එතකොට සිහි කරනකොට පේනවා මොකද කලින් දැකපු අත්දැකීම කියනවා. කියන දේ සිහි වෙනව නෙමෙයි. ඔය විදිහට එයා එයා දකිනවා පංච උපාදානස්කන්ධේ මාරේ හතුරෙක් වදකෙක් රෝගයක් කුලක් ගඩක් හැටියට මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා කමින් මේක පරිහරණය කළත් අමුතුන් ඇහැ රූපය කියලා බලන්නේ නැතුව පරිහරණය කළොත් පංච උපාදානස්කන්ධය පරිහරණය කරන විඥානෙ පිටනවා මොකද උදේවැය බැලුවේ නැහැ කියන්නේ ඔබට ආශ්‍රෝල ඔබේ මනස පිටලා තියෙනවා එහෙම නැත්නම් පේන සිද්ධියේ මේ රූපය කියලා බැලුවොත් වෙන්න තියෙන ඉහළම කාලකන්නිකම උනා කරගත්තා කියලා දකින්න. දැන් ඔබට මේ ලෝකෙ කිසි කෙනෙකුටත් හම්බ නොවුණු ප්‍රතිපදාවක් හික්මෙන්න තැනක් හම්බ වෙනවා. ඒ තමයි මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදැන පේනකොටම ලෝකයා රූපේ කොට ඉන්නවා පේන්නේ ඇහැටයි කියලා ඇහැ රූපේ පරිහරණය කරමින් ඒ මතම ඉන්නවා හැම දෙවියෝම හැම බ්‍රහ්මියෝම හැම මිනිසියෝම ඉන්නවම හැබැයි ඔබ ඒක හරිනස් වෙනවා පෙනෙනකොටම තක් ගාලා ඇහැ රූපේ යට දානවා උඩට ගන්නෑ හිතට අහු වෙන තැනක තියන්නේ නැහැ මොකද ඒක අහු වුණා කියන්නේ මායේ විසක් කෑවා වගේ කියලා දන්නවා යටට දානවා හේතු ටික ඵලය උඩට දානවා ඔබ පුරාණ කර්මයට පමණක් සීමා වෙනවා. ලෝකේ කෙරවලට යනවා ඔබ. 탁ගාලා ලෝකේ ඇතුළට නෙමෙයි ලෝකේ කෙරවලට යනවා. මොකද්ද? 탁ගාල විදර්ශනා ඥාන ඇති කරගන්නවා. ඇත්තටම මේ පෙවුන හැටි බලනවා. ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටෙනවා. හැබැයි පේන්නේ මේ පේන සිද්ධිය තත්ත්ව කියලා නෙමෙයි කියන්නේ. ඇහැ ගැටුණා රූපෙට, රූපය ඇහැට ගැටුණා දැන් නුවණින් හිතන්නේ. ඊට අනුගතව සිත උපන්න චක්කු විඥානය උපන්න ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ ඒ සිතේ යෙදුණු නාමයි ඇහැයි රූපයි දෙක නිසා පේනව නේද කියලා බලනවා. එතකොට ඔන්න ඕකට කියනවා දැකීම කියලා. පේන එකට කියනවා දිට්ටි කියලා. ඔබට පේනවා. දැන් පේන සිද්ධිය ඇතුලේ රූප නැහැනේ. ඇයි රූප ටික පෙනෙනවා කියන එක හදන්න හේතු වෙලානේ. දැන් වහලේ ඇතුලේ පරාල නැහැ. රීප්ප නැහැ. මොකද ඒක වහලේ හදන්න හේතු වෙලානේ. එතකොට පේන සිද්ධිය ඇතුලේ ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් රම් මිදිරුදු මුතු මැණික් කියලා යන්න බෑ ඇතුලට මේක අපි ඉස්සරහ කතා කරලා තියෙන ඇහැට පේන්නේ වර්ණ රූපයක් චිත්‍රයක් කොච්චරද කියනවා නම් මේ පේන දේවල් ඔබට හිතන්න පුළුවන් අනේ සල්ලි රත්තරන් දුව පුතා අම්මා තාත්තා කියලා හිතුවට ඒක ඇත්ත නෙමෙයි. ඇත්ත කරපු කෙලෙසෙන් තමයි මේ මිදෙන්නේ. ඔකට මම උපමාවක් කළොත්. ටීවී එකේ ඔබට පෙනෙයි. පුද්ගලයෝ පෙනෙයි, සත්වයෝ කියලා පෙනෙයි, මේසු උඩ කෙසෙල් ලැබර කිරිබත් ටිකක් පෙනෙයි. එතකොට කඳු යටි ගංගා පෙනෙයි. ඒක නම් කරන්නත් පුළුවන්. හැබැයි ඔබට ඒක ඇත්ත නෙමෙයිනේ අල්ලලා දාන්න. අල්ලලා ඒ බඩගිනිය කියලා කිරිබත් කෑල්ල කන්න පුළුවන්ද? කෙහෙල් ගෙඩිය කඩගෙන කන්න පුළුවන්ද? ලස්සන මිනිස්සියෙක් දරුවෙක් පෙවුනා කියලා අල්ලා ඇසුරු කරන්න පුළුවන්ද? මූදක් ගඟක් පෙවුනා කියලා නාන්න පුළුවන්ද? බෑ. හරියටම ඔබට පේන දේ කරයි. පේනවා පේන දේට නම් කරන හැබැයි පේන දේටයි ඔබ නම් කරන්නේ. ඒක සජීවී කරපු කෙලෙසියට තමයි අර බුදුරජාන් වහන්සේ දේශනා කළේ තණ්හාව කියලා. අනේක සජීවී කරපු කෙසේලේ කෙලෙසේ ගෙවීමට තමයි සබ්බ සංකාර සමතෝ කියලා කිව්වේ. සංස්කාරයන්ගේ සංසිඳ ඔබට සංස්කාර සංසිඳලා කියන්නේ එහෙම දේවල් නෑ. ඔබට ගස්ගල්, ගෙවල් දොරවල්, දුවදරු ඇත්ත නෙමෙයි. චිත්‍රයක් බලන්න විතරයි ඒවා. එහෙන් මෙහෙම බලන්න විතරයි පුළුවන්. ඒවා ඇත්ත නෙමෙයි වෙනවා. අනේ ඇත්ත කරපු කෙලෙසේ මෙතන මුකුත් වෙලා නැහැ. ස්කන්ධ පංචකයේ විපරිතකම හැදුවා විතරයි. ඇහැ රූපයට ගැටිලා රූපේ ඇහැට ගැටිලා හිත ඊට අනුගතව ඉපදිලා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා යෙදිලා නාම රූප දෙක නිසා පෙවුණා කියලා ඇත්තම ඇත්ත විදිහට අපි දැනගත්තත් නැතත් බුදුහාමුදුරු ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු පවතින ඇත්ත කොහොම තමයි රූපේ පේන්නේ. ඔය ඇත්ත ඇති හැටි නොදකින්න කම නිසා යථා භූත ඥානෙ නැති නිසා අපි විපරිත වෙනවා පෙනෙනවා කියන සිද්ධිය යට කළා ඒක උඩ මේ පේන්නේ රූපේ මේ ඇහැට පෙවුනේ මේ හිත තමයි දැක්කේ කියලා හේතු ටික උඩට ගන්නවා. එතකොට ඒ රූපය අල්ලගෙන තලු මරන්න පුළුවන්. රස විඳින්න පුළුවන් තණ්හාවෙන් ගනුදෙනු කරන්න පුළුවන් එකක් වෙනවා. ඔහොම තමයි අවිද්‍යාව ඇතුලේ ලෝකෙ හැදිලා තියෙන්නේ. මෙන්න මේ ටික නොතේරුණොත් සිය දහස් වාරයක් හරි මහන්සි වෙලා මහන්සි වෙලා කොහොම හරි අල්ලලා දෙන්න. එපමණකින් සියලු දුක්සහගත සසර ගමන මෙතනම නිමා වෙනවා නිමා කරගන්න පුළුවන්. අපි ඕක තව කණෙන් බලමු. කණේ. කොතනක හරි શબ્දයක් තියෙනවා නම් බලන්න අපි මේ සද්දේ කියලානේ කියන්නේ. සද්දයක් තිබුණු ගමනෙන් ඇහෙනවද අපිට? ඇහෙන්නේ නැත්නම් හිතන්න කියන්න කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි සද්දයකට හිතන්නේ කියන්නේ කරන්නේ. නෑනේ. එහෙනම් අපි මොකද කරන්නේ? සද්දයක් තියෙන තැනට කන අරගෙන යනවා. ගියාම කන සද්දේ ගැටෙනවා. සද්දේ කනේ ගැටෙනවා. ඊට අනුව හිත උපදිනවා. ඒකට කියනවා සෝත විඥානය කියලා. ඒ සිතේ පස්ස වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම යෙදෙනවා. අනේ නාම රූප දෙක නිසා ඇහෙනවා. ඇහෙනවා. ඕක තමයි ඇත්ත. නමුත් අපි කවදාවත් දැක්කේ නැහැ. එහෙම ඇහෙන දෙයට නේද අපි හිතින් කීම් කිලින් කරන්නේ කියලා දැක්කේ නැහැ. ඇහෙන දේ හදන්න කන ශබ්දේ වැය වෙලා නේද? ඇහෙන දෙයට උඩින් කන ශබ්ද නැහැ නේද කියලා දන්නේ නැහැ, අහුවෙන්නේ නැහැ. ඉගෙනගෙනවත් නැහැ. ඔය අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? ඇහෙනකොටම ඇහෙනකොටම අන්න බල්ලෙක් කෑ ගහන සද්දේ, අන්න වාහනයක් එන සද්දේ, අර ළමයාට සද්දේ කියලා අපි බැහැරටම පයි. පෘථග්ජන ලෝකේ කියන්නේ ශබ්දයම පරිහරණය කරනවා. රූපෙම පරිහරණය කරනවා, ශබ්දෙම පරිහරණය කරනවා. එතකොට හොඳට බලන්න කනට ශබ්ද ගැටුණු එකට හිත යොමු වෙලානේ ඇහුනේ. ඇහුනේ අහනවා කියන ඵලය කෙරවලක් ලෝකේ කෙරවල අහනවා කියන එක හදන්ත කන ශබ්දේ වැය වෙලා යෙදිලා අහන සිද්ධිය ඇතුලේ කන ශබ්ද නැහැ හැබැයි අවාසනාවට අපි ඒකම තමයි දැක්කෙත් නැත්තේ. අපි අන්න බල්ලෙක් කෑ ගහන සද්දේ අන්න මට බනින සද්දේ අන්න වාහනේ කාපු සද්දේ කිව්වම හොඳට තලු මරන්න පුළුවන් සද්ද රූපයක් අහුවෙනවා. ඒ සද්දේ කියලා සද්ද රූපේ කියලා බහැරට ගිය ගමම්ම අනන්ත කාලේ ආ සසරෙන් ගන්න ආපු ආශෝක ඉතින් සින්දු තියේ හොඳ නා හොඳ දේවල් තියේ නරක දේවල් තියේ වාහන ශබ්ද තියේ සත්ත්වගේ ශබ්ද තියේ සංස්කාර කන්දක් පිරෙන ගිටාරවල ශබ්ද ධම්මවල ශබ්ද නැති ශබ්දයක් නැහැ මේ ලෝකේ ඔක්කොම ශබ්ද ටික හම්බ වෙනවා ඔක්කොම ඒව සංස්කාර ඔක්කොම ශබ්ද හම්බ වෙනවා නමුත් ඇත්තම කාරණාව බලන්න කන ශබ්දයේ තියෙන තැනට කන අරගෙන ගියාම ශබ්දයේ කනට ගැටුණා කන ශබ්දයට ගැටුණා හිත ඊට අනුගතව යෙදුනාම ඇහුණා ඇහෙන එකට අන්න බල්ලෙක් කෑ ගහනවා අපිට ඇහෙන එකටයි බල්ලෙක් කෑ ගහනවා කියලා කියනවා අන්නේ ළමයේ කඩන ශබ්දේ මේ ඇහෙන එකට කියන්නේ යාට අන්න වාහනයක ආව ශබ්දේ එතකොට කන ශබ්දේ සෝත විඤ්ඤාණ නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා එතකොට බාහිර බල්ලු සද්ද ළමයිගේ සද්ද වාහන සද්ද කියලා සද්ද කොහෙවත් තිබිලා නැහැ. එයාට කන ශබ්දයේ සූත විඥානය නිසා ඇහෙනවා. ඇහෙන දෙයට මම මෙහෙම හිතනවා. එතකොට ඇහෙන දෙයටයි හිතලා තියෙන්නේ. ඇහෙන දෙයට බල්ලෙක්ගේ සද්ද කියලා ඇහෙන දෙයට බල්ලෙක්ගේ සද්ද කියලා විවහාරයක්. එතකොට විතරයි. එහෙම සද්ද ඇත්තේව නැහැ, හම්බෙලා නැහැ. ලෝකේ විවහාරයක්. මේ වගේ සද්දයකට සද්දයක් ඇහෙන කමට කිව්වා එහෙම. Taman තුල. එතකොට අර බල්ලොන්ගේ සද්ද වාහන සද්ද ගෙවල් වල සද්ද එතකොට කෝච්චි සද්ද හස්යානා සද්ද එතකොට ඔය තියෙන එකී මෙකී නොකී සියලුම සද්ද නිරුද්ධ වෙනවා එතකොට එයාට ශ්‍රේක බීමක් තියෙනවා දෙවියොත් මිනිස්යොත් බ්‍රහ්මයොත් නිර්සත්තු කණෙන් සද්ද වහනකොට මෙයාට හැඟවිලා ඉන්න තැනක් තියෙනවා මොකද්ද සද්දේ නෙමෙයි මට ඇහෙන දෙයට මම හිතින් කියින් කියින් කරනවා ඇහෙන දෙයත් එක්කයි ජීවත් වෙන්නේ. සද්දයක් ඇහෙනකොටම ඇහෙනකොටම තත්ගල ඇහෙන්න හේතු ටික පෙන්නවා. රූප එක සද්ද රූපයකට දාන්නේ කන සද්දෙට ගැටලා සද්දේ කනට ගැටලා හිත ඊට අනුගතව යෙදිලා ස්පර්ශ නිසා වේදනා සංඥා යෙදුනා ඒ නිසා නේද මේ ඇහෙන්නේ. නාම රූප දෙක යටට යෙදිලා විඥානය කියන එක පළවෙනි. මොකද්ද ඇහෙනවා කියන එක. ඇහෙන එකට හිතනවා කියනවා කරනවා. ඇහෙන එක නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එතකොට නාසයටත් එහෙමයි. යම් ගඳක් සුවඳක් දැනෙනකොට ගන්ධයක් තෙන්තනන්ට නාසය අරගෙන ගියාම නාසයේ ගන්ධය ගැටෙනවා ගන්ධයේ නාසයේ ගැටෙනවා ඊට අනුගතව ගහන විඥාන උපදිනකොට ඒ සිතේ වේදනා සංඥා චේතනා යෙදෙනවා ඒ නාම රූප දෙක නිසා ඔබට ගඳ සුවඳක් දැනෙනවා. මුතයක්. ඔබට දැනෙනවා. ඔබ දැනෙන එකට මල් සුවඳ, හඳුන් කූරු සුවඳ, කොකිස් සුවඳ කියලා කිව්වා මිසක නාසයයි ගන්ධයයි ගන්න විඥානය නැතිනකොට ඒක නැති වෙනවා. ඔබ බෑහිර පිච්ච මල් සුවඳ කියලා තියෙනවා කඩෝල මට පිච්ච මල් සුවඳ බෝතලයක් දෙන්නකෝ කියලා හොයන්නේ ඈ පිච්ච මල් සුවඳ කැවුම් සුවඳ, කොකිස් සුවඳ කියලා බාහිර සුවඳවල තියෙනවා කියලා ඔබට ලෝකයක් ගොඩනගන්නේ. ඊගාවට රසත් එහෙම. ඔබ රසක් අනුභව කරනකොට දිව රසට ගැටෙනවා, රස රූපයේ දිවට ගැටෙනවා. ඊට අනුගතව හිත උපදින ජීවහා විඥානයේ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන පහළ වෙනවා. නාම රූප දෙක නිසා ඔබට දැනෙනවා රසක්. ඔබට දැනෙන රසට පැණි රහා කියලා නම් කරනවා. හැබැයි දැන් බහැර එහෙම රස රූපයක් නැහැ කෝව. ඔබට දැනෙන රසට තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස කියලා නම් කරනවා. හැබැයි දිවයි රසයි ජීව විඤ්ඤාණය නැති වෙනකොට ඒ ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස ඉතුරු නැතුවම නැති වෙනවා. බාහිර ඒබඳු රස කොහේවත් යට නැහැ. ඒබඳු රස කොහෙවත් නැහැ. කය වස්තුවකට ගැටෙනවා යම් පොට්ටබ්බයක් කයට ගැටෙනවා ඊට අනුගතව හිත උපදිනවා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම ධර්ම පහළ වෙන නාම රූප දෙක නිසා ඔබට මිහිරිකමක් ශපවත්කමක් දුක්කමක් සීතලකමක් උණුසුම්කමක් දැනෙනවා මුතයක් දැනෙනවා දැනෙන දෙයට මිහිරි කියලා දුක් සතුට වෙනවා දැනෙන දේ අමිහිරි කියලා දුක් වෙනවා දැනෙන දේ සීතලයි කියලා කියනවා දැනෙන දේ හරි උණුසුමයි කියලා කියනවා හැබැයි ඔබට බාහිර සැප දුක් සීතල උෂ්ණ දේවල් හෝ ඒ වගේ නාපව නැහැ. කාය පොත්තබ්දේ කාය විඥාන නැතිව නැති වෙනවා. සිත ධර්මාරම්මණයක ගැටෙනවා ධර්මාරම්මන සිතේ ගැටෙනවා. ගැටෙනකොට ඊට අනුගතව සෝත විඥාන සිත මේ මනෝ විඥාන සිත උපදිනවා. උපදිනකොට ඔබට විඤ්ඤාතයක් ඇති වෙනවා දැනගෙන්නලක් දැනුමක් ඇති වෙනවා ඔබ දන්නවා දැනගැනිල්ල කියන එක මොකක්ද මේ සිත ධර්මාරාමනේ ධර්මාරාමනේ සිත ගැටුණාම හිත අනුගතව හිත උපන්නා ඒ හිතේ වේදනා සංඥා චේතනා යෙදුනා මේ හිතේ තියෙන නාමයි ධම්මායතනයයි නිසා මේ පිනෙන කම වුණා නේද මේ දැනගන්න කම වුණා නේද ඒ මනෝ ස්පර්ශය නැති වෙනකොට ඒ මන ආයතන ධම්ම ආයතන නැති වෙනකොට දැනගන්නකම නැති වෙනව නේද කියලා මම තමන්ට දැනුණු දෙයට තමන්ට සිහි වෙච්ච දෙයට gedara සිහි වුණා අම්මා සිහි වුණා කියලා කිව්වා සිහි වෙච්ච දෙයට. එයාට ඇත්ත නෙමෙයි gedara ඉන්න අම්මා සිහි වුණා gedara තියෙන දේ සිහි වුණා කියලා ඒක සජීවී වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ඔබේ ශේක ප්‍රතිපදාව. ඒ කියන්නේ ඔබ ටික ටික හුරු වෙනවා දික් දිට්ඨි සුත්ත මුත්ත විඤ්ඤාත කියන ටිකේ හික්මෙන්ද අමතක වෙනවා ඇහෙන් දකිනකොට රූපේම බලනවා ඇහෙනකොට ශබ්දෙම ඇහෙනවා වර්ණ පුද්දට නෑ නෑ නෑ වැරදි ඕක මායාවේ බිම ඕක සීල සංස්කාරයේ සංසිඳීම නම් වූ නිවනට මඟ නෙමෙයි මොකද නිවන කියන්නේම මෙහෙම රූපයක් බලලා ඒකේ ඇතුලේ හම්බ වෙන දුවා පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මේවේ සංසිඳීම සද්ද ඇහෙනකොටම අන්න වාහන නෑ නෑ නෑ. ඔක නිවනට බගන මේ ඔක ලෝකේ. නිවන කියන්නේම වාහන සද්ද, කරත්ත සද්ද, දරුවන්ගේ සද්ද, මිනිස්සුන්ගේ සද්ද, හොඳ සද්ද, නරක සද්ද බැනුම් ඕයේ සංසිඳීම කියලා දන්නවා. ඩග්ගාලා පෙන්වනවා මොකද්ද? ආපහු ආපස්සට ඇවිල්ලා හරි ඇහැ රූපෙට ගැටලා රූපය හැට ගැටිලා ඒ නිසා නාම රූප දෙක නිසා පේනවනේ. එහෙම නැත්නම් ඒක කෙටි කරලා ගන්නවා. ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා පේනවා. ඇහැ රූප චක්කු විඥාන නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා කියලා ටික ටික ටික ඒ පෙනෙන දෙයට මම හිතනවා කියනවා කරනවා නේද කියලා හිතනවා. එතකොට ටික ටික ටික ටික ටික ටික සිහියත් නොවනත් එක්ක මේක ගැඹුරට යනකොට ටිකක් යනකොට යාට හොඳ සංසිඳීමක් එනවා දෙවන්නේක් නැහැ. ඇයි? මට පේන දේ එක්ක මම හිතින් කියින් කියින් කරලා තියෙනවා. පේන දේ නැති වෙනකොට හිතින් කියින් කියින් ඉවරයි. එතකොට බහැර තියෙන රූපයකට සද්දයකට හිතලා නෙමේ තියෙන්නේ මට පෙනෙන ඇහෙන දෙයටයි කියනකොට මට පෙනෙන දෙයට මනෝවිඤ්ඤාණය මම හිතලා මම ඉඳලා තියෙන මම එක විතරයි. ඊගාවට තියෙන දේ බලන්නකෝ. ඊගාවට අහුත්ව සම්භූතං හුත්වන භවිෂිත පෙර නොතිබීම හටගෙන ඉතුරු ඇතු නැති වෙනවා. කොහොමද? එයා දන්නවා ඇහැ රූපෙට ගැටුණා රූපය ඇහැට ගැටුණා ඊට අනුගතව හිත උපන්න ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා. ඒ නාම රූප දෙක නිසායි පෙවුනේ. ඔන්න පේන දෙයට අනේ හරි ලස්සන මල් පාත්‍රයක් නේද? හරි ලස්සන කඳු ඇටයක් නේද? දැන් මේ පේන එක හිතුවා. එයා දන්නවා මොකද්ද මේ පේන දේ හේතු නිසා හටගත්ත දෙයක්. ඒකටයි හිතන්නේ කියනකොට තියෙන දෙයකට තියෙන දෙයක් දැක්කවත් මං හිතන දේ කියන එකක්වත් වෙන්නේ මේ හේතු නිසා හේතු ටික නිසායි පෙනෙනකම. පෙනෙන දෙයට හිතුයි. එතකොට තියෙන දෙයක් පේනවනේ මේ හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් පෙනෙනකම හදාගත්ත එකක්. වෙන දෙයක් බලනකොටම ඇහැ වෙන රූපයක ගැටිලා රූපේ වෙන රූපයක් ඇහැට ගැටලා හිත හිත අනුගතව ඉපදලා වෙන දෙයක් පේනකොටම අර ඇහත් රූපයක් දෙක නිසා ස්පර්ශයෙන් ඒ නාම රූප දෙක නිසා පෙනුණු දේ දැන් පේන්නේ ඒ හේතු ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධයි කියලා තේරෙනවා. පෙනෙන දේ තිබුණා තියනවා නෙමෙයි. අද අපිට දකින්න ඉස්සලා තියනවා දැක්කන් පස්සේ ආපහු ගිහිල්ලා බලන්න ඉතුරු වෙනවනේ තියනවා වෙනවනේ. මෙයා වෙන මොකුත් මේ හේතු ටික නිසා පෙනෙනකම හැදි වෙනවා. පෙනෙන දෙයට හේතු ටික ප්‍රත්‍ය ටිකක් දන්නවා. පෙනෙන දෙයට හිතින් කියින් කියින් කරන ලස්සන මොහොතක් ලස්සන ගෑනු ළමයෙක් ලස්සන පිරිමි ළමයෙක් ලස්සන ඕන දෙයක් හිතනවා. හැබැයි හේතු ටික නැති වෙනකොටම පෙනෙන දේ නැති වෙනවා කියලා දකිනවා. පෙර නොතිබීම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා දකිනවා. තණ්හාවෙන් දෙවන්නේක් නැහැ. Taman එක්ක විතරයි ඉන්නේ. විඥානට්ඨිතියක් රූපය වේදනාව සංඥාව සංකාරය විඥානට්ඨිතියක්. විඥානේ පවතින තැන මෙයාට රූපය අහුවෙන්නේ නැහැ වේදනාව සංඥාව සංකාර විඥාණයට නතර වෙන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. අරමුණේ විඥානේ පිහිටන්නේ ඒකම එයාට නුවණක් තියනවා පෘතජ්ජනයට සාධාරණෝ මොකද එයා නිවන දන්නවා මොකද්ද දික්ටි සුත මුත විඤ්ඤාතය කියන තැනට මම පැමුණුනොත් ඒක හදන්න තියෙන ඒක පැමිණෙන්න තියෙන ස්කන්ධයන්ගේ උදේවැය බලමින් ස්කන්ධයන්ගේ උදේ ඒ කියන්නේ පෙනෙනවා කියන සිද්ධියට හේතු ටික පෙන්නලා පෙනෙනවා. හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා. ඇහෙනකොට ඇහෙනකමට හේතු ටික පෙන්නනවා. හේතු ටික නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා කියලා උදයවැය ඇතිවීම නැතිවීම පෙනෙන ඇහෙන දේ ඇතිවීම නැතිවීම පෙන්න පෙන්න තමයි මට මේ පෙනෙන ඇහෙනවා කියන දෙයට එන්න පුළුවන් කියලා දන්නවා. පෙනෙන ඇහෙන දේ තුල ඉන්නකොට සියලු සංස්කාරයන් සංසිඳනවා කියලා දන්නවා. මොකද ඇහැ රූප කන ශබ්ද කියන ටික හම්බ වෙන්නේ නැහැ පෙනෙනකම ඇති කරන හේතු පැත්තේදීලා. පෙනෙන දෙයට උඩින් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුව දරුවෝ ඉර අහඳ ගස් ගල් පඨවි ආපෝ තේජෝ වායෝ මෙලව පරලෝ මුකුත් නැහැ. මුකුත් නැහැ. බාහ්‍ය ඔබට දැකීම දැකීමක් පමණක් වුණොත් මෙලවත් ඔබ මෙලොවට අයිති නැහැ පරලොවට අයිති නැහැ මෙලොව පරලොව දෙයතරට අයිති නැහැ මේ දුකේ අවසානය. එතකොට බලන්න පෙනෙන දෙයට යටින් ඒවා ඇහැ රූපයට කියලා රූපය ඇහැට කියලා හිත ඊට අනුගතව යෙදිලා ස්පර්ශය වෙලා වේදනා සංඥා යෙදලා නාම රූප නිසා පේනවා කියනකොට පේන දෙයට යටින් දෙය හම්බ වෙන්නේ. රූප තියෙනවා තියෙන එක හම්බ වෙන්නේ. උඩින් ඵලයක් තුල කිරෝලනේ. වහලට උඩින් රීපනේ. ඒ හින්දා කලින් රූප දකින්නකොට ඇතිවෙච්ච ආශ්‍රව ටික ටික ගෙවීමට යනවා. ඒව කියන්න තැනක් නැහැ. ඒවට ඉඩක් නැහැ. උඩින් පෙනෙන සිද්ධිය ඇතුලේ වෙනද වගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන්දුව දරුව හම්බ වෙන්නේ සංස්කාරය සංසිඳෙනවා මේ විඥාණයට දිත්තේ දිත්තම තන් දැකීම දැකීමක් පමණයි කියලා දකින තැනට උඩින් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා ලෝකයට හම්බෙන කිසිම නිමිත්තක් වෙන සිද්ධිය ඇතුලේ නැහැ. පෙනෙන දෙයට ඔබේ වැය වෙලා හින්දා රූප වේදනා සංඥා සංකාර කියන ටික හම්බ වෙන්නේ නැහැ. ඒ හිතට කිව්වා විඥානං අනිදස්සනං මෙන්න මේ සිතට තමයි විඥානය නිවන කිව්වේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං මෙන්න මේ සියලු දෙයින්ම විඳුණු මෙන්න මේ විඥානය ලෝකයට නොදත හැකි දකින්න බෑ එත් පඨ ව්‍යාපෝ තේජෝ වායෝ නගාදති මේකේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ රුපියක් හම්බුනොත් නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන්නේ හම්බ වෙන්නේ ජීවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුවා දරුවෝ හම්බුනොත් නේ සතර මහා ධාතු ඇසුරු වෙන්නේ දැන් මේ සංස්කාර සංසිඳිලා පිනීම ඇහිම කරපු ස්කන්ධ හම්බ වෙන්නේත් නැහැ ඒ හින්දා මේකට කියනවා ස්කන්ධ පංචකයක් කියලා ස්කන්ධ පංචකය කියන ස්කන්ධ ටික වැය වෙලා ඒත් හම්බ වෙන්නේ නැහැ යාට පේනවා කියන ටික හදන්න හේතු ටිකක් තියෙනවා. ඒතකොට පේනවා දේ පරිහරණය කිරීමෙන් හේතු ටික පරිහරණය කරුවා යන ගණයට යනවා. හැබැයි ඇලිලා නැහැ. සීනිතේ කුල උණු වතුර ටික දාලා තේ එකක් බොනවා. සීනිතේ කුල උණු වතුර හම්බ වෙන්න හැබැයි තේ එක බොන එකෙන් කියනවා එයා සීනිතේ කුල උණු වතුර පරිහරණය කරන්න කියලා. හැබැයි ඒව බැඳිලා නැහැ. ඒව නිමිති නැහැ. ඒව ඇලිලා නැහැ. එයා සීනිතික තේකොළ ටික උණු වතුර ටිකම පරිහරණය කළා තණ්හාව නැතුව ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික නිසා දිට්ඨි කියන ටිකක් උපදිනවා. සුත මුත කියන ටිකක් උපදිනවා. දකිනාහනදී අසුරු කරනවා. ඒක විඳිනවා. හැබැයි යා රූපේ වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ඇලිලා නැහැ බැඳිලා නැහැ. උපාදානෙට හිත නැහැ ටික. ස්කන්ධ පරිහරණයක් කරනවා. ඒ කියන්නේ පෙනෙනවා ඇහෙනවා කියන එක පරිහරණය කරනවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික යෙදිලා වැය වෙලා දිය වෙලා තමයි පේන්නේ. හැබැයි ඍජු ඒ ටික පරිහරණය වෙන්නේ අර්ථයක බොනෝ වගේ පෙනෙන දේ එක ගනුදෙනු කරනවා අර ටිකේම ජීවත් වෙලා හැබැයි ඇලිලා නැහැ. එතකොට හොඳට ඔබ බුද්ධිමත් නම් බලන්න යටින් ස්කන්ධ ටික අහුවෙලා නැහැ. ඒ හිතට රූප වේදනා සංඥා සංකාර විඥාන අහුවෙලා නැහැ. උඩින් සියලු සංස්කාරයන් සංසිඳිලා කාම ලෝකෙට අයිති කිසිවක් නැහැ. රූප ලෝකෙට අයිති කිසිවක් නැහැ. අරූප ලෝකෙට අයිති කිසිවක් නැහැ. ඒවා පංච උපාදාන ස්කන්ධේ. එතකොට රහතන් වහන්සේ කියන තැනට එනකොට පංච උපාදාන ස්කන්ධය අපච්චයටම ගිහිල්ලා පිරිහීමටම ගිහිල්ලා. තණ්හාව හිසුන් තල්කඳක් වගේ නැති කළා. දුක පිරිසිඳ දැක්කා දැන්. පංච උපාදාන ස්කන්ධේ පිරිසිඳ දකිනකොට ස්කන්ධ කියන සිද්ධියක් ඉතුරු වෙලා තියෙනවා. රහතන් වහන්සේ කියන්නේ පංචස්කන්ධයක් පරිහරණය කරනවා. පංචස්කන්ධයක් කිව්වොත් රහතන් වහන්සේ තේ එකක් බොනවා. වගේ. ඒ කියන්නේ සීනීකృత ඒකොළ ටික වැය වෙලා ඒක තමයි පරිහරණය කරන ඒක නොයන්නේ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය කියන එක යෙදිලා වැය වෙලා පේනවා පේන දේ ගනුදෙනු කරනවා. හැබැයි ඇහැ රූපේ තමයි පරිහරණය කරන්නේ. ඇහැ රූපය ඇලෙන්නේ නැතු. හරියට ඉරිල්ලක් වගේ. මෙන්න මේක තමයි මුළු ලෝකෙතම නිවන් මඟ කියලා අද දවසේ දිවහන්නේ. මලියදේව මහරහතන් වහන්සේ යන්තේ මහරහතන් වහන්සේ කියලා අහලා තියෙනවා අපේ. එහෙම නොවුනනම් පුදුමයි. මේ වගේ දර්ශනයක් නැති වෙනකොට මේ වගේ දැක්මක් නැති වෙනකොට හැබැයි අද දවසේ ඔබ බලන්න මේ ශ්‍රේත ප්‍රතිපදාවේ යෙදිලා වැඩි කල යන්නේ නොබෝ දවසකින් මේ ලෝකේ රහතන් වහන්සේලා බිහි වෙන්න පටන් ડોක්ටර්ස්ලා ඉඳීද නැද්ද කියලා හිතලා බලන්න. ඔබටම ඔබට කිව්ව හැකි මම විභාගේ පාස් වෙලා වෛද්‍ය විද්‍යාවට ගිහින් දැන් ශිෂ්‍යයෙක් නම් ඔබ ශිෂ්‍යයෙක් කියලා දන්නවා. මං කවදාද ડોක්ටර් කෙනෙක් වෙන කෙනෙක් කියලා දන්නවා. ඒ වගේ ඔබ මම කවදා රහත් වෙන කෙනෙක් මම ශේක කෙනෙක් පුතජනට අයිති නැහැ ශේක ප්‍රතිපදාව තුළ ඉන්න කෙනෙක් කියලා ඔබටම කියන්න පුළුවන් දර්ශනයක් අද දවසේදී ඔබට තියෙනවද කියලා ඔබ බලන්න. එතකොට මුළු ලෝකයක්ම ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ මන ධම්ම පරිහරණය කරනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පරිහරණය කරනකොට රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ ලෝකයන්ගේ සියලු සංස්කාරයන් සංසිඳිලා සංසිඳිලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒක ටික පරිහරණය කරනවා. සීනිතේ කුළු උණු වතුර ටිකේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව පරිහරණය කරනවා කියන්නේ ඒක බිව. සුළු කතාවක්. රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව පරිහරණය කරනවා. පේන දේක ගනුදෙනු කරනවා එච්චරයි. ඇහෙන දේක ගනුදෙනු කරනවා. එතකොට අර ටික තමයි ස්කන්ධ පරිහරණය කළා යන ගණයට යනවා. පරිහරණය කළේ ඔබෙත් මමත් ඔගේ ඇඟේ දාගෙන නෙමෙයි. ඈ ලෝකයා රූපය වේදනාව සංඥාව සංකාරය කියනක සර්පය කියලා දන්නේ නැතු ඇඟේ දාගෙන මගේ දුව මගේ පුතා මගේ ගෙදර මගේ රත්තරන් රුධි මුතු මැණි කියලා සර්පය ඇඟේ පටලගෙන දඟලන. නමුත් රහතන් වහන්සේ සර්පය සර්පය කියලා දන්නවා ඈත තියලා වැඩක් ගන්නවා. වැඩක් ගන්නවා. පොඩි ළමයි ගිනි අඟුරක් අතින් අල්ලලා වැඩක් ගන්න හදනවා පිච්චෙනවා. නුවණක් තියෙන කෙනා ඒ ගිනි අඟුරම අඬුවෙන් අල්ලලා අරගෙන වැඩේ කරගන්නවා. ඒකයි මේකේ කියන්නේ. එතකොට උන් ඔය ditthi sutta mutta විඤ්ඤාත කියන තැන ඔබ පැමිණෙන්න ජීවත් විය යුතු තැන. ඔබේ භූමිය. එතන ඉන්න කෙනා ඇහැ රූපෙට, කන ශබ්දෙට, නාසය ගන්ධට අයිති නැහැ. ඇයි ඒවා ditthi sutta mutta විඤ්ඤාත කියන ටික ඇති කරන්න හේතු හැටියට යට දාලා ඉඳලා. ඒ ටික නිසා පේනෙනව හේතු ටික නැති වෙනකොට පෙනෙන හැඳේ නැති වෙනවා. ඒ පෙනෙන දෙයටයි හිතන්න කියන්නේ කරන්නේ. ඕක තමයි ඔබට තියෙන භූමිය. ලෝකයට නැති ඔබට හම්බුණා ditthi sutta mutta විඤ්ඤාත කියන ටික හුරු කරන්න වෙනවා. ඒක කියන්නේ ඔබ හික්මනවා නිතර නිතර හික්මනවා. මට ඕනේ නිවනමයි කියලා ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. කිරි බුරුලේ කිරි නැති පෙරුණු අලුත පැටයක් ගහව පැටවකුත් ඉන්න දෙනකගේ ගාවට ගිහලා අඟෙන් කිරි දෙව්වට කිරි ලැබෙන්නේ නැහැ. කිරි ඕනේ ඕනේ කියලා දෙව්වත් එපාපා කියලා දෙව්වත් ලැබෙන්නේ අඟේ කිරි නැහැ. ඒ වගේ ඔබ නිවෙන්ට අවශ්‍ය සංස්කාරයන් සංසිඳෙන ලෝකයෙන් එතර වෙන දර්ශනයක් නැතුව මාවතක් නැතුව නිවේවා නිවේවා නිවන් දකිත්වා කියලා උත්සාහවත් වුණත් ඔබ නිවෙන්නේ මොකද ඒක නිවෙන්න හේතු ඔබ රූපයම වේදනාවම සංඥාම සංකාරයම විඥාණයම අල්ලගෙන ඒ තුලම ඉඳිනේ ඒක කැඩෙනවා බිඳෙනවා අනිත්‍යයි පළුදෙනවා කියලා ඕකෙන් පෙරලි පෙරලි ඉන්නවා ඕකෙන් නිදෙන ඕක දුක, රෝගයක්, කුලක්, ගඩක්, සතුරෙක් වදකේ ඉන්න සුදුසු තැනක් නෙමෙයි කියලා ඉගෙනගෙන ඒකෙන් බේරිලා යන්න එහෙනම් ඉඳ සුදුසු තැනක් නෙමෙයි නම් ඒක ඉඳ හොඳ නැහැ. අයින් වෙන්න ඕනේ. අයින් වෙන්න කොහොමද මෙන්න මෙහෙම. කියලා තන තෝරගෙන එකට මහන්සි වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ලෝකේ කාටවත් නැහැ. ඒ හින්දා ditthi sutta muta විඤ්ඤාත පත්ත පරිේෂකං කරත. මනසා එතකොට අනේ ඒ එතෙන්ට ඔබ එන්නට ඕනේ. එතනයි මායයට අහු නොවන තැන, එතමයි ප්‍රියාසතු ඉඩම. එතන ඉන්නකොට තමයි අන්න අර විඥානං අනිදස්සනං ඒ නිවන නම් වූ විඥානයේ සියලු දෙයින් බිඳීමක් ඇති පටියාපෝතේ ජෝවායෝ නැති සුභාසුභ නැති දිග රවුම් ලොකු කුඩා නැති නාම රූප දෙක බැසගෙන නොසිටින අශේෂමුපරජති ඉස්සුරු නැතුවම නිරුද්ධ වෙන මේ විඥානය අනිදස්සනයි කියලා කියන්නේ මේ විඥානය ඔය ඔක්කොම නිරුද්ධ වෙන විඥානය කියලා කියවතන. ditthi sutta muta විඥාත කියන්නේ. ඔකට තමයි සෝපදිසස නිබ්බාන කියන්නේ. තව විඥාත වූ ධර්මතා ditthi sutta muta විඥාත කියලා දිවි කෙලවර කොට කය කෙලවර කොට ඇති ඒව එක්ක ජීවත් වෙන පැවැත්මක් කියනවා. ඒ නිසා සීත දැනෙනවා උෂ්ණ දැනෙනවා බඩගින්න පිපාසය දැනෙනවා යෑම මෙම් කරනවා හැබැයි ඒකක් බොනවා වගේ සීනි ඒකොල්ල නොතර ගැවිලවත් නැහැ හැමදාම එහෙම. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික පරිහරණය කරන එක ගැවිලවත් නැතුව. ඒක බොනවා කියනවා. ඔබත් මම. එතකොට මේ විදිහට රහත්තන් වහන්සේ ජීවත් වෙනවා. එතකොට විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඒ විඥානයගේ නිරෝධයෙන් ඒ ධර්මතා දිතුරු නැතුවම නැති වෙනවා. අන්න අනුපදිශේෂන පරිණිරවාණය. මේ ගාථාවක තේරුම් පවා ලෝකෙට තේරුම් ගන්නවා කියන එක ලේසි නෑ. ලෝකය දකින්න. ඉතින් මට අද දවසේදී ඔබට කියලා දෙන්න තියෙන ওই ටික මට හිතුණා මොන දෙයක් දැනගත්තත් නැතත් මේ ටික දන්නේ නැත්නම් වැඩක් නැහැ. ඉතින් මේ ටික කියලා දෙන්න ඕනෙමයි ස්වාමීන් වහන්සේලා කෙරුවෙන් ශාසනය කෙරෙහි සද්ධාවෙන් ඕගොල්ලෝ මේ ශාසනය රැකගන්න හරියට මහන්සි ධර්ම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේවල් මේ සාසනයට පූජා කළ සංඝරත්නේ ජීවත් කරව කරව ඕගොල්ලෝ හොයන්න බලාපොරොත්තු වෙන්නේ දුක් සාගර සතරෙන් ඈතර වෙන්න. ඉතින් මහා සංඝරත්නයේ යුතුයකමක් හරි දේ මොකද්ද කියලා හොයලා පරීක්ෂණය කළා ඒක ලෝකෙට කියන එක මොකද ඕගොල්ලන්ට හරි මාවත මොකද්ද ප්‍රතිපදාව මොකද්ද කියලා ඕගොල්ලන්ට හොයන්න බෑ. ඕගොල්ලෝ ආහාර වේල හොයාගන්න ඉදලා ඉන්න අය. ඒ ඉදලා ඉන්න ආහාර වේලෙන් කොටසක් අපිට දීලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ආහාර හොයන්න මහන්සි වෙන්න එපා. මේකෙන් යැපෙන්න ඔබ වහන්සේලා නිවන පරිශ්‍රණය කරන්න. ඒක හොයන්න. හොයලා අපිට දෙන්න කියන සත්පුරුෂ අදහසයි ඕගොල්ලන්ගේ සිව්පස පරිත්‍යාගය තුල තියෙන්නේ. ඉතින් මහා සංඝරත්නයේ යුතුයකමක් වගකීමක් ඕගලන්ට මේ දුකෙන් ඈතර වෙන මාවත හොයලා පෙහෙලි හෙලි පෙහෙලි කළ දෙන එක. සමස්තයක්ම සංඝරත්නය වෙනුවෙන් මම මගේ යුතුයකම් මේ කරන මං වෙනුවෙන් නෙමෙයි මේ ශාසනයට උපකාර කරන සමස්තයක්ම බෞද්ධයෝ වෙනුවෙන්. ශාසනය රැකගත් අවුරුදු දහස් ගාණක් ඉඳලා මේ දක්වා ගෙනා වූ සත්පුරුෂ උත්තමයන්ට පුතෝපකාර ගුණයක් වශයෙන් අද දවසේදී මේ ධර්මය මම පැහැදිලි කරනවා මේක තේරුම් ගන්න පුළුවන්ද බලන්න හරි ගැඹුරුයි තේරුනොත් ඒක ඔබේ වාසනාවිනුත් වාසනාව කෝටි ඩොලර් කෝටි බිලියන ට්‍රිලියන ගණනක සීට් එකක් ඇදෙනවටත් වඩා ඒව ගණන් ගන්නවත් දෙයක් නැහැ. ඒ ඒට වඩා කෝටි ප්‍රකෝටි ගණනක සීට් එකක් ලාභයක් අද මම මේ කියන ටික ඔබට තේරුනොත් කියන එකත් මතක තියාගෙන මේ දේශනාව දුරට නැවත නැවත අහලා මෙනෙහි කරන්ට ඔබේ නිවීම ඔබේ මිදීම මේ ජීවිතේම හදාගෙන මේ දුක් සහගත සසර කතරෙන් එතර වෙන්න. ඒ වගේම මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය නිවැරදිව නිර්පද්‍රිතව තව බොහෝ කාලයක් ඉදිරියට යන්න දායක වෙන්න. අනාගතේ උපදින පස්චිම ජනතාවටත් හේතු සම්පත් තියෙන ආයත දුකෙන් එතර වෙන්න මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය ඉතුරු කරන්න කියලා ඔබට මතක් කරනවා හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි අපි පින් අනුමෝදන් කටයුතු තැන් වලට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අම්මා තාත්තා ඥාති හිතේසින් බොහෝ සෙයින් ඈත් වෙලා පිටරටක ඉන්න ඕගොල්ලන්ට අම්මා නැති ඕගොල්ලන්ට අම්මා වගේ තාත්තා නැති ඕගොල්ලන්ට තාත්තා වගේ හය හතරක් නොදන්න කුඩා දරුවන්ට දෙන උගත්කම කියලා දෙන කුරුවරයෙක් වගේ නිතරම ඕගොල්ලෝ ළඟින් ඉඳලා හොඳ නරක කියලා දෙන අපි පින්වත් රාහුල හාමුදුරන්ට නන්දරතන ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට මේකෙන් අනුමෝදන් කරන විශේෂයෙන්ම මේ කුසල ධර්ම බලෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා කරන ශාසන මාමක කටයුතු දියුණු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා සම්මාදිට දිව්‍යංගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සුව සම්පත්තිය සැලසේවා. සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වීම ප්‍රාර්ථනීය බුද්ධික උතුම්ම සනසිතවා කියලා මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපි මේ දේශනාව තුළින් ජනිතච්ච කුසලයන් දෙවියන්ට අනුමෝදන් කරමු. ලෝකයේ සම්බුද්ධ ශාසනයේ පින්වතුන් මේ පින්වතුන්ගේ දේවල් දොර රැකී ආරක්ෂා ස්ථානට අධිග්‍රහිතෝ ශාසන මාර්ගෂ්ඨකාරක සීල දියෝද මේ විහාරස්ථානට අධිග්‍රහිතෝ සීල දියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන් දිවිසිරු වඩා වර්ධනය කර ගනිමින් දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා ඒ වගේම අපවත් විදාල ගුරු දේවතුමන් වහන්සේලා අපි සෑම දෙනා වහන්සේකම ගිහි ඒ ඥාතිත්වයෙන් මිය පරලෝකීය ඥාතින්ටත් ඒ වගේම ධනේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝරත්නයේ මගේමයි කියන අදහස ඇතු වචන ටික නොකියුවත් ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින්මුතුන්වත් මේ පින්මුතුන්ගේ වල්දවල් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිප්‍රේතු ශාසන මාමුගේ ඉෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිපතන බෝධිකින් උතුම් වන සංසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සම්පදං